Come on. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං බික්ඛි බික් පුනච පරං මේ ගිය යායන් කතා බිසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය සම්බෝධාය සංවත්තති සෙය්‍යති ඩං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා සංසග්ග කතා විරියාරම්භ කතා ශීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා තීති කෞරණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි නිසනවනේ බ්‍රහස්පතින්දා චාරිත්‍රාණු කරගෙන චාරිත්‍රානුකූලව කරගෙන ඉන ධර්ම දේශනා වාරයකටයි අදත් මේ මුල පුරන්නේ අපි ගිය වාත්‍යාවේ ගිය සතියේ මේ බ්‍රහස්පතින්දා දවසේ මේ ධර්ම දේශනා මාලාවේ 16 වෙනි දේශනාව පැවැත්වුවා අද 17 වෙනි දේශනාවටයි මේ මූල ආරම්භය ගන්න පටන් ගන්නෙ පට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ දේශනා මාලාව සඳහා අපි මුලින් තියාගත්තේ මේ ගිහ සූත්‍රයේ වටිනා යෝගාවචරයන් සඳහා කරුණු කාරණා රාශියක් සහිත සූත්‍රයක්. මේ සූත්‍රයේ උදාන පාඩියේ සඳහන් වෙලා තියෙන එක කුද්දක නිකායේ සූත්‍ර පිටකයේට අයිති ත්‍රිපිටක ධර්මගත සූත්‍රයක්. ඒ සූත්‍රයේ සරුවචන් වහන්සේ විසින් මේ බණ භාවනා කරන අපි වාගේ තම තමන්ගේ චේතෝ විමුක්තිය තමයි ලෝකේ වශයෙන්ම ලබන්න පුළුවන් විමුක්තිය. තාම අංග සම්පූර්ණ වෙලා නැත්තම් ඒක අංග සම්පූර්ණ කර ගැනීම කැමැත්තක් ඇත්තම් අන්න එහෙම ඇත්තන්ට උපදේශ පන්තියක් තමයි පවත්න්නේ. ඒ මොහුකුරවා ගත්තේ නැති චේතෝ විමුක්තිය මොහුකුරවා ගැනීම සඳහා අවශ්‍ය කරන උපදේශ ටිකක්. ඒකේ තුන්වෙනි කාරණාවටයි අපි බැහැගෙන තියෙන්නේ මේ 17 වෙනි දේශනාව වෙනකොට. තුන්වෙනි කාරණාවත් ටිකක් විස්තර වශයෙන් මධ්‍යම විස්තරයක් වශයෙන් ගෙනියන්න වගේ තමයි මේ පෙළ ගැහිගෙන එන තාලෙන් තේරෙන්නේ. ඒ තුන්වෙනි කතාවේ සඳහන් වෙන පාඩය තමයි පුණජ පරම්භික්කවේ පුණජ පරම්මේ කිය භික්ඛවෝ භික්ඛු යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය වශයෙන් සරුවචාන්සේ සඳහන් කරනවා කල යුතු සහ නොකල යුතු කතා. විශේෂයෙන් මෙතන සඳහන් කරන්නේ නොකල යුතු කතාවට වැඩිය ඒ තම තමන්ගේ චේතෝ විමුක්තියක් මෙලෝ වශයෙන්ම ධිට්ඨ ධම්ම වශයෙන් ලබන විමුක්තියක් ආරාධනා කරන පෝෂණය කරන යෝගාවචරයක් විසින් භික්ෂුවක් විසින් පැවැත්විය යුතු අගය කළ යුතු කතා. ඒ කතාවල තියෙන ගති ලක්ෂණ තමයි පෙන්වන්නේ ඒකාන්ත මේ යාය කතා අபிසල්ලේකිතා කෙලස් උල් ගලවා දමන සුළු චේතෝ විවරණ සප්පායා තම තමන්ගේ හිතේ තියෙන කෙලස් වංචනික ධර්ම හෙලි කරන සුළු ඒකාන්තයෙන්ම නිබ්බිදාවට විරාගයට නිරෝධයට උපසමයට අභිඥාවට සම්බෝධියට කියන අර විමුක්තිය දක්වන ඒ පర్యాయ වචන වලට ගැළපෙන ධ්‍යාවට تعلق කරන කතාවක් කරන්නේ. ඉතින් ඒවා ඊට පස්සේ සරුවචනසේ දස කතා වශයෙන් භික්ෂුවක් විසින් එහෙම නැත්නම් යෝගාවචරයක් විසින් කළ යුතු දස කතා වශයෙන් වෙනත් තැන්වල සූත්‍රවල සංග්‍රහ වෙන 10ම මෙතන සඳහන් කරනවා. පවිවේක කතා, ඊටම විවේකයට බර, නිස්සරණයට බර විවේ නිදහස් නිවහල් පරිසරයකට බර කතා. පවිවේක කතා, සන්තුට්ටි කතා, ලද දෙයින් සතුටු වීම පිළිබඳ කතා. ආසංසග්ග කතා වැඩි සෙනගත් එක්ක ඇලී ගලී නොගන්නා සුළු නැත්නම් පිරිසට නොඇදෙන සුළු නොඇදෙන පිරිසකට ගැළපෙන සුළු කතා ඒ වගේම විරි ආරම්භ කතා කොයි දෙයකින් හරි බඩ එකක්මයි කකුල එකක්මයි කොන් දෙකක්මයි කියලා භාවනා නොකරන අයගේ පැත්ත නෙවෙයි ඒවා තිබුණත් මේ හම්බෙච්ච අවස්ථාවේ ඉසිගිලිගත්ත කුසේ වැඩ කරන්න ඕනේ කියලා ඒ වීරිය වඩන සුළු කතා සතුට එළවන වීර්ය වඩන සුළු කතා වගේම සීලයට බර කතා සමාධියට බර කතා ප්‍රඥාවට බර කතා ප්‍රඥාවේ කෙලවරෙන විමුක්තියට බර කතා විමුක්ති ඥාන දසනේ නම් වූ ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන සම්බන්ධ කතා කියන මේ දස කතාවට සාතර වෙන්න ඕනේ කියන එකයි කියන්නේ. ඉතින් ඒ තුන්වෙනි අංකයේ සඳහන් මේ දස කතා වස්තු වලින් අපි මේ වෙනකොට ඥාන කතා කියන ශේෂ්ඨයටයි බහලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අපි ඉදිරිපත් කරගත්තේ මෙහිලා මේ තේරවාද සම්ප්‍රදායේ පසු කාලිනව සවිස්තරව විස්තර කරන මේ සෝලස විපස්සනා ඥාන මෙතෙන්දී ටිකක් විස්තර කරගත්තොත් හොඳයි. එළියට අදගත්තොත් හොඳයි කියලා. එතනදී අටුවා විස්තරේ පවා පිළිගන්නවා. මෙතන ඥාන කතා කියලා සඳහන් කරන මේ ලෞකික ඥාන, සීලමය කතා, සමාධිමය ඥාන නෙවෙයි. මෙතන විපස්සනා කතාවල්ම තමයි මෙතන ගන්නේ කියලා ඥාන දක්වලා ඥාන වර්ග දක්වලා විපස්සනා ඥාන ඉස්මතු කරනවා. ඉතින් මේ විපස්සනා ඥාන ඒ ඒ සත්‍ය විසුද්ධිත් එක්ක ගලපමින් අපි පසුගිය වාර තුනක් ගත කරලා තියෙනවා මේ නාම රූප පරිච්ඡේද ඥානය සහ පච්චේ පරිග්ඝා ඥාන කියන ඥාන දෙක ගැන සාකච්ඡා කරා. ඒ පච්චේ පරිග්ඝා ඥානය කියන එක මේ චෛත්‍යයක සලපතල මළුව වගේ අක්කර ගහනක් විදිහට මළුවක්. ඒ මළුව උඩ ඉඳගෙන තමයි ඒ චෛත්‍යයට වන්දනා කරන්නේ. ඒ මළුවට ගියාම පොළොවට වැඩිය උසයි පිරිසිදුයි ඉන්න හරියක් ඉන්නේ සිල්ලතුන් පමණයි. ඔක්කොමලා චෛත්‍ය දිහාට හැරිලා ඉන්නේ. ඉතින් ඔක්කොගම තියෙන්නේ මේ සාදර ගතියක්, භක්තිමත් ගතියක්. අන්න වගේ තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානෙ බහු කරලා පච්චේ පරිග්ගා ඥානෙ දිහාට එනකොට මහා විශාල ඉඩපහඩුවක් තියෙනවා. හැබැයි ඔක්කොමලා එක දිහාට නැමිච්ච ගතියක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය භූමියට වැඩිය උස්ගතියක් තියෙනවා. නිකන් චෛත්‍යක රූපකද මාර්ගයෙන් චෛත්‍යක ආකෘතියත් එක දැක්වුවා. ඉතින් අපි ඒක කෙටියෙන් සඳහන් කරගත්තා. මේ පච්චේ පරිග්‍රහ ඥාණයට එනකොට යෝගාවචරයා කිසිම වෙලාවක දෙයක් දැක්කහම ඒක දිහා නැවත නැවත බලලා ඒක පිළිබඳව තලතුණා ඥානයක් එනකන් ඒක පිළිබඳ විනිශ්චයකට එන්නේ නැහැ. ඕනම මේ භවය හා සම්බන්ධ අපිට අත්දැකීමකට සම්බන්ධ වෙන සංසිද්ධි අත්දැකීම් සෑම සියලු දෙයක්ම හිත සම්බන්ධයි ඒ කියන්නේ නාම කොටස. ඒ හිතට කවදාකවත් රූප සම්බන්ධ නොවි පහළ වෙලා ක්‍රියාවත් වෙන්න බෑ. නිසා රූප සම්බන්ධයි. ඒකට නාම රූප නැත්නම් සාමාන්‍ය විවහාරයෙන් කියනවනම් හිත කය මෙන්න මේ දෙකේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒක නිසා අපි මනෝමූලමය වශයෙන්, චින්තාමය වශයෙන් කල්පනා කරන්න ගියොත් රූප ධර්ම පුංචි කරලා අපි චින්තාමය පැත්තෙන් අවුලක් ඇති කරගන්නවා. එහෙම නැතුව මනසක් කියන දෙයක් වැඩක් නැහැ. මේ භෞතික සැප සම්පත්මයි භෞතික සම්පත්තිමයි කියන්නේ කිව්වොත් භෞතික වාදයකට වැටලා අපි හිතේ හෘදේ වස්තුවේ කැවුත්තේ මේ හැඟුමට තනක් නොදී වැඩ කරනවා. මේක අන්ත දෙකක්. නාම ධර්ම පමණමයි තියෙන්නේ රූප ධර්ම නිවඩක් නැහැ කිව්වොත් ඒක සාස්වත දෘෂ්ටියට වැටෙනවා. සදාකාලික පවත්නා වූ ආත්මයක් කියන දෘෂ්ටියට වැටෙනවා. එහෙම හිතකින් ඇති වැඩකුත් නැහැ. ඒක නෙවෙයි ඕන කළ තියෙන්නේ මේ ඇහැට පෙනෙන රූප, කන්ට ඇෙන ශබ්ද ආදී භෞතික සුඛෝපභෝගී වස්තු වලයි මේ සප පෝසත්කම් තියෙන්නේ. ආර්ථික දේශපාලන වාසි තියෙන කියලා කියාගත්තොත් ඒ පුද්ගලයා ඒ ආත්මය පිළිබඳව පුංචි කළ සලකලා රදාචාරය පුංචි කළ සලකලා මේ ඉන්නකන් හොඳින් හෝ නරකින් සැප විඳින්න හදන උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා ආනෝ දෘෂ්ටි දෙකටම වැටෙන්නේ නැතුව දෙකම ඕනම වෙලාවක තියෙනවා කියනකොට දෙක අතරමැදින් හම්බ වෙන මධ්‍යම ප්‍රතිපදාවක් ඉදහම් ඒක නිසා ඒක අරමුණක් වශයෙන් බලනකොට අර විශාල ලෝකේ පදාගත්ත සාස්වත දෘෂ්ටි ආත් මේ උච්ඡේද දිට්ඨි කියන දෙක අරමුණක් වශයෙන් බලනකොට අපි මැද මාර්ගයට ගැනීමක් වශයෙන් බලනකොට අපි අරමුණේ යතා වූ නාම රූප කොටස් දෙකම දකින්න. නාම රූප දෙකක් කොටස් දකින්නයි කියන එක ආස්වාස ප්‍රස්වාසයේ වගේ මූල කර්මස්ථානක හිත වෙනකොට බැලුවොත් ඒ වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා ඒ කාය සංවේදී භාවයේ කාය ඉන්ද්‍රිය වැඩිච්චාම ඇති වෙන හැපීම ඒ පොට්ටබ්බය කාය ద్వාරයේ වැඩිම නිසා ඇති වෙන හැපීම පටික සම්පස්සේ වශයෙන් ඝන දෙකක ගැටීමක් වශයෙන් තේරෙනවා. නමුත් ඒක ඒ අනේකුත් ඒ වෙලාවේ ඇහෙන ශබ්ද නෙවෙයි, රූප නෙවෙයි, ගන්ධ නෙවෙයි, රස නෙවෙයි මේ පහසම ස්පර්ශයම දකින්ද හිත යොමු වුණොත් පමණයි අපිට ඒක පේන්නේ. ඒ වෙලාවේ රූප බල බල හිතන මේ ස්පර්ශය පේන්නේ නැහැ. ඒ නිසා හිතේ මේකට මුකු ගැහිලා තියෙනවා. ඒ ස්පර්ශයේ පමණක් ඒ වෙලාවේ දැනෙන්නේ අනිතව නොදැනී හිත එතන තියෙන නිසා. එතකොට මෙනෙහි කරන හිත තමයි එතන නාම ධර්ම. ඒ හැපෙන දේ තමයි රූප ධර්ම. ඉතින් මේක එනේන හුස්මක් පාස ආස්වාසයක් පාස ප්‍රසවාසයක් පාස බැලුවොත් මේ හිතේ ලක්ෂණයක් තියෙනවා. මේ දකින දකින දේවල් කාලයේ වශයෙන් හෝ දේශයේ වශයෙන් වෙන්කොට තමයි හඳුනාගන්නේ. හිතට තියෙන තරම් පුදුමාකාර මතක ශක්තියක් කොයි දේ හම්බුණත් ඒක ඊට ඉස්සලා දැකපු දේෙන් සහ ඒ ළඟ තියෙන දේෙන් වෙන්කොල්ල හඳුනා ගන්න පුළුවන්. ඉතින් හිත දියුණු කරනවා කියන්නේ හිත කීකරු කරනවා කියන්නේ භා සතිමත් කරනවා කියන්නේ සමාධිමත් කරනවා කියන්නේ ඒ හිත හඳුනා ගන්න කරුණු අපි අහල මතු කරගන්න එක. කොහොමද ආස්වාස ප්‍රස්වාසයෙන් වෙන්නේ? කොහොමද මුල් ආස්වාස විනාඩි 5කින් එන ආස්වාස වලින් වෙන් වෙන්නේ? කොහොමද ආස්වාසයේ මුල මැදින් වෙන් වෙන්නේ මැද අගින් වෙන් වෙන්නේ වශයෙන් ඒ රූප ධර්ම කපලා කොටලා බලන ගතිය තමයි දියුණු හිතක හැටි නැත්නම් හිත දියුණු කිරීමක් වශයෙන් දියුණු කිරීමක් වශයෙන් මේ පීයක් ගලේ ගන්නවා වගේ දිනු කරනකොට වෙන්නේ ඒවා නිකන් දැක්කට මදි විස්තර වශයෙන් බලනවා. ඉතින් මේක නාම රූප පරිඥානේ විස්තර දැනුමක් මෙතන වෙන්නේ. ඕක පිරීගෙන යනකොට ඒ නාම රූප ඥානය පරිච්ඡේද ඥානෙ වෙන්කොට දැන ගන්නා ඥානය පිරීගෙන යනකොට අනිවාර්යයෙන් මේ භාජනයේ පිරලා උතුරන්නා වගේ ස්වභාවික සිද්ධියක් සිද්ධ වෙනවා. ඉන්නේ ඒ සිද්ධිය තමයි මේ පච්ච පරිග්‍රහ ඥාන කියලා කියන්නේ. ඒකෙදි වෙන්නේ මොකද්ද? මේ නාම කොටසත් ඒ කියන්නේ මෙනෙහි කරන හිතත් ඒ වගේම මේ හුස්ම රැල්ල ඇවිල්ලා නාසිකාග්‍රය හෝ එහෙම නැත්නම් ඒ හුස්ම ධාරාවම ඇවිල්ලා පිම්බීම හැකීම වශයෙන් හෝ මේ වෙන රූප ධර්මත් කියන මේ දේවල් ඒ වෙලාවේ එහෙම පෙන්වට එව්ව යම් කිසි අදාළ හේතුවක් ඇතුවයි පහළ වෙන්නේ. ඒ වෙලාවේදී වෙන තැන් වලට හිත නොගිහින් හිත ඒ වායෝ කොට්ටබ්බ ධාතුවම ගන්නේ අහේතුකව නෙවෙයි. විසම හේතුකවත් නෙවෙයි. කවුරු හරි කරපු බැවිවකුත් නෙවෙයි. ඒකට අදාළ හේතු ටිකක් තියෙනවා. ඒ වගේම ඒ ගන්න හුස්ම දිගද කොටද ගන්න එක උණුසුමයි පිටකරන එක සීතලයි ගන්න එක චංචල කම්පනයි පිටකරන එක සාමකාමී කියලා කියන්නේ ඒකට පිටිපස්සෙමුත් හේතුවක් තියෙනවා. ඒ නිසා නාම රූප පරිච්ඡේද ඥානදී අපි අරමුණ දෙකට බිඳ ගත්තා නම් පච්චේ පරිග්‍රහ ඥාන කරනට දෙක හතරකට කැඩෙනවා. හැම දෙයකම නාමේ සහ නාමයට හේතුව කියලා දෙකට කෑන. රූපේ සහ රූපයට හේතුව කියලා කෑට. ඒ නිසා බලන බලන ගානේ හොඳට පිරිමැදපැද ඒ අරමුණ වැඩියෙන් ඇසුරු කරන ගතියක්, සමීප වෙන ගතියක්, උත්සන්න වෙන ගතියක්, සිද්ධි බහුල වෙන ගතියක්, විස්තර වෙන ගතියක්, විචිතුරු ගතියක් පේනවා. මේ අරමුණේ විසිතුරු පේනකොට පේනකොට යෝගාවචරයාට මේක අරමුණ විස්තර වශයෙන්ුත් පේන්න පුළුවන් හොඳ සබහුසුත ඥාන තියෙන කෙනාට ඒක පේනවා. එහෙම නැති කෙනාට ස්වභාවයෙන් වැටහෙනවා වෙන අරමුණු නැති කමෙනුත් මේක අල්ලන්න පුළුවන්. කොහොමද? මට ඒ වෙලාවේ සද්දෙන් බාධාවක් නැහැ. වේදනාවකින් කරදරයකින් හිරිහැරයක් නැහැ. ඒ වගේම හිතවිලි වලින් හිතන අරමුණේ තමයි ඉන්නේ කියලා. ඉතින් අන්නේ ඉන්නකොට එතකොට තේරෙනවා ඒ අරමුණ දිහාම නැත්නම් එකම අරමුණ දිහා නැවත නැවත බලනකොට ඒ අරමුණේ ගොඩාක් විස්තර පේන්න පටන් ගන්නවා. අන්නේ විස්තරට සාදර වෙන්නයි මේ මේ පච්චේ පරිග්‍රහ කියලා ඥානයක් තියෙන එක යෝගාවචරගේ යුතුයකම එනකොට ඒවා පුළුවන් තරම් අහුල ගන්න ඕනේ. මේ වගේ මේ සාරේ උරා බොන්න ඕනේ. ධර්මෝජාව විඳ ගන්න ඕනේ. එහෙම නොවුනොත් හිත නිකාම නිකන් ලෙඩ කප්ට වැල කන්නා වගේ බොහොම හේ බාන ගතියකට එනවා. නිසා පච්චේපරිකා ඥානයේදී අර නාම රූප පරිච්ඡ ඥානෙන් දාර කොටය දෙකට බලා ගත්තනම් ඒ දෙකට පළු දෙක නැවත නැවත බලන්නා වගේ විස්තර පේන්න පටන් ගන්නවා. ඒක ඉතින් ওই පරියන්කයක් දෙකක් සාර්ථක වෙච්ච යෝගාවචරයට තේරෙනවා වෙනතට වඩා අරමුණේ අල්ල බදන ගතියක් තියෙනවා. ටිකක් වෙලා හිතේ අරමුණ පවතින ගතියක් තියෙනවා. වෙන සද්දවලට තියනවාද කියලා හොයලා බලලා ගියත් එයා නැවතත් අර ආව හැන්දාවට කැම හොයාගෙන පැලසට ඇදෙනවා වගේ නයා තමන්ගේ බෙනේට දෙන්නා වගේ අර අරමුණටම නැවතෙන ගතියක් එනවා. ආ මේ වෙලාවේදී හොඳට විස්තර වශයෙන් බලනකොට මේ නාමයක් කවදාකවත් හේතුවක් සහිතව පහළ වෙන්නේ නැහැ. රහිතව පහළ වෙන්නේ නැහැ. රූපයක් හේතු රහිතව පහළ වෙන්නේ නැහැ. මේ නාම සහ රූප හරීම ධර්මානුකූල ක්‍රමයකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒවට කියනවා ස්වභාව කියලා. නැත්තම් භාව කියලා කියනවා. භාව ලක්ෂණ කියන වචනත් පාවිච්චි කරන මේවා ශාස්ත්‍රීය පොත්වල දකින වචන. ඒ දකින දකින දේවල් වලට ඒක මම කරන දෙයක් නෙවෙයි මම අල්ලපු ගෙදර මනුෂයා කරන දෙයක්වත් නෙවෙයි ඒක තමයි ස්වභාවය. කවුරු බැලුවත් ඔච්චරම තමයි. අන්නේ භාව ලක්ෂණ දකිනකොට අරමුණට කිඳා බහින ගතිය කියලා නිමක්න වෙන ගතිය කියලා බැස ගන්න ගතිය කියලා තමයි භාවනා මේ සද්දකෝෂේ භාවනා ව්‍යවහාරය අපි සදාන් කරන්නේ. අන්න එහෙම වෙනකොට අර කලින් කිව්වා වගේ පිටින් එන බාහිර අඩු වෙනවා වාගේ අරමුණේම හිත කිමිදෙන්නා වාගේ දැනෙනවා. අන්න එහෙම කිමිදෙනකොට කිමිදෙනකොට එන එන සෑම දෙයක්ම විදිහට දෙකට දෙකට බෙදි බෙදි යුගල යුගල වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කොච්චර සාර්ථක වෙනවද කිව්වොත් ඒ එහෙම පරියන්කේ ඉඳලා නැගිටලා සක්මණේ කිව්ව සක්මණේදීත් අර වගේ ඔසවන්ට හිතෙන ගතිය සහ ඔසවන ගතිය. යවන්ට හිතෙන ගතිය නැත්තම් යවන ක්‍රියාවක් වෙන්නේ නැති ගතිය. යැවීමේ චේතනා නතරනවත් එක්කම යත්ති යැවීමේ ක්‍රියාව නතර වෙන බව. තැබීම චේතනාවත් එක්ක තැබීම පටන් ගන්න බව. චේතනාව නතරනත් එක්කම චේතනාව ක්‍රියාව නතර වෙන බව ආදි වශයෙන් මේ සෑම දෙයකම වශවීමක් යැවීමක් තැබීමක් පාසා යුගල යුගල වශයෙන් සිදුවෙන කොච්චර දුරටද කියනවනම් එදිනෙදා වැඩවල ඇසිපිල්ලම් ගැහික ගැහිලක්වත් ඒක පිළිබඳ චේතනාවකින් තොරව සිදුවෙන්නේ නැහැ. මේ ඉඳගෙන ඉන්නකොට අතක් උස්සන්න හිතුණත් ඒ සෑම දෙයක්ම සිදුවෙන්නේ චේතනාවක් මුල් වෙලා. ඒ චේතනාව නිකන් ආවට ගියාට වෙන එකක් නෙවෙයි. ඒකට අදාළ හේතුවක් සහිතව සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ හේතුකාරක චේතනා පහළ පස්සේ අත යාන්ත්‍රිකව ක්‍රියාත්මක කළ හේතුව නතර වෙනවත් එක්කම යාන්ත්‍රික ක්‍රියාව නතර වෙනවා. ආ මේ විදිහට හරියට gedaraක හොඳට සංවේදීව හතලා තියෙන විදුලි පද්ධතියක් විදුලිය තියෙන වෙලාවේ ෆෑන් එකට ස්විච් එක දානකොට කැරකීම තමයි සිදුවෙන්නේ. ඒ වගේම විදුලි බබුලකට ඒ ස්විච් එක දානකොට ආලෝකය තමයි සිද්ධ වෙන්නේ. ඒක ආමල සීතකරණයට දානකොට හීතල වෙන එක තමයි සිද්ධ වෙන්නේ. හීටර් එකට දානකොට රත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් වෙන කපනකොට යන්ත්‍රයක දැම්මොත් භ්‍රමණ සිද්ධ වෙනවා. ආ මේ විදිහට දමන දමන ස්විච් එකේ හැටියට ඒ යන්ත්‍රයට ඒ එයා කලින් කවලා තියෙන වැඩ පිළිවෙල කරන්න පුළුවන්. ස්විච් එක නැතර කරපු ගමන් නිකන් යකඩ කොටක් පාටපත් වෙනවා. කොයි ස්විච් එකද දාන්නේ කියන එක <coughs> ඒ ගෙදර උෂ්ණ වෙලාවක නම් සීතල වෙන්න තමයි දාන්නේ. සීතල වෙලාවක නම් උෂ්ණ වෙන්න තමයි දාන්නේ. අන්න ඒ වගේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ කලින් වයරින් කරන ලද ගෙදරක යන්ත්‍ර මේ මේ වයරින් වැඩ කරන එකම විදුලිය දුවන්නේ සමහර විට අර සීතල කරන සමහරට රත් කරන සමහරට කරකවන සමහරට අල්ලා බදලා දෙනවා විවිධාකාර වැඩ කරනවා. එතකොට මේ ජීවිතය ජීවිතේන්ද්‍රය එහෙම නැත්නම් ජීවිත යාත්‍රාව ජීවිත යන්ත්‍රයේ වැඩ කරන මේ අත්පොත අපි සාමාන්‍ය යන්ත්‍රයක් කුලියට ගන්නකොට ඒ අත්පොතක් දෙනවා. ඒ අත්පොතේ කියලා තියෙන යන්ත්‍රයේ මේ බල කරවන්නේ මෙහෙමයි වැඩ කරන්නේ මෙහෙමයි කැඩුනොත් මෙහෙමයි මේ මේ වෙලාවට මේ මේ ලකුණු පෙන්වනවා ඒකට මේ මේ දේවල් කරන්න කියලා. අපි මේ සංසාරේ වැඩ කෙරුවේ මෙතුවාකල් අත්පොත නැතුව. ඔය අත්පොතේ පළවෙනි පිටුව තමයි නාම රූප පරිච්ඡේඥානය කියන්නේ. ඒක ඇතුලේ පටුන තියෙනවා. පටුනට පස්සේ තියෙනවා එක එක දෙපාර්තමේන්තුවක් වැඩ කරන හැටි. අන්න ඒක වගේ තමයි පච්ච පරිකා ඥානය. ඉතින් ඒකකට පේනවා මේ ලෝකේ මේ අපිට ඕන දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ ලෝක ධර්මතාවයක් සිද්ධ වෙන්නේ. කර්ම නිසා කර්මඵලය අනුව ධර්මතාවයක් යනවා. උතු නියාමයක් යනවා, බීජ නියාමයක් යනවා. ඉතින් මෙව්වා එක්ක හැප්පිලා මෙව්වා අපිට ඕන තාට හදන්න කියලා තමයි අපි මේ හොට කොට කරගන්නේ. මේවා තේරුම් ගත්ත මනුස්සයා කවදාකවත් ගඟක් උහලට හරවන්න යන්නේ. ඒ හොඳට බලන කොයි අතරද රැල්ල යන්නේ කියලා ඒක බලන්නේ ආස්වාස ප්‍රස්වාසයේ පවා කවදාකවත් ආයාසයෙන් කරන්න යන්නේ ඒ වගේම වේදනාව ප්‍රකට වුණොත් ආය ආස්වාසයට යන්නේ වේදනාව බලන්න. ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි සාමාන්‍ය වේදනා හිතිලි සද්ද තිබුණාට ඒවට යන්නේ පටන් ගන්න ආනාපානෙම ආස්වාස ප්‍රස්වාසෙම ඉන්නවා. මොකද ඒව නතර කරන්න නෙවෙයි මේ භාවනා කරන්නේ. භාවනා කරන්නේ ඒවා වෙන්නේ කොහොමද? ඒව කොහොමද මේ අහකැනයි උකුලේ දමාගන්නේ කියන එක දැනගණ්ඩායි. ඉතින් දැනගන්නකොට නිකන් නිකන් ઈચ્છාබංගත්වයක් වගේ Taman කියලා මෙතන කෙනෙක් නැහැ. නිකන් නිරීක්ෂණය කරන්න විතරයි පුළුවන් කියන වගේ නිකන් Taman සමාජිකත්වයේ නිරීක්ෂකයෙක්ගේ තත්ත්වයට වැටෙනවා. ඉතින් මේක සමහරවිට හරි බය එලවනවා. මේ විස්තර පේනකොට මෙතන රූකඩ නැටවිලක් තියෙන කලින් නූල් සූත්‍රයකට වැඩ යන්නේ ඒ තිරේ නැටුම නාටකම ගියාට උඩ අට්ටාලේ උඩ හිටගෙනයි නූල් සූත්‍රේ කරකවන්නේ. ඔය ඇතුලේ ඔය ඒ රූකඩ කතා කරනවා වගේ පෙන්වන්නට ඒක රූකඩයක් කතා කරනවා උඩ ඉන්න මිනිහා කටහඬ වෙනස් කර කරයි කතා කරන්නේ. එච්ච අපි ඕන ගානක් දීලා රූකඩ බලන්න යනවා. හැබැයි පිටිපස්සේ කළු තිරයක් තියෙන්න ඕනේ නූල් සූත්‍රේ පේන්නේ නැති වෙන්නේ. ඉතින් හරිය ලස්සනට අතපය උස්සනවා කතා කරනවා ගහ බැන ගන්න ඔක්කොම යනවා බලනකොට කලින් සඳහන් කරපු නූල් සූත්‍රයක වැඩයන්නේ සද්ද කොහෙන්ද එන්නේ ගැසීමේ නූලක් දිගේ මේ රූකඩේ නටනවා කියන එක දැක්කට පස්සේ මේකේ ගහ බැන ගන්නට ස්ත්‍රී පුරුෂකමක් අයිතිවාසිකම් සටනක් නෙවෙයි මේ රූකඩ නාට්‍ය මේ කාටුන් චිත්‍ර නාට්‍ය එනතම මේ නාඩගම මේ විහිළු දර්ශනය උසුළු දර්ශනය පේන්න පටන් ගන්නවා. ඒක හර විදියට ඇසුපිල්ලම් ගහන්නත් චේතනාවක් ඕනේ අතක් උස්සන්නත් චේතනාවක් ඕනේ වගේම බල්ලෙක් වලිගේ ගැහුවත් ගහක කොළයක් හුලඟට වැළුණත් ඉර වලාකුලකට වැහුණත් මේ සෑම දෙයකම මේ මම මේ තටමලා ගන්න චේතනාව වගේම මොනවදෝ හේතු සහ ඵල අතර ධර්මතාවයක් තියෙනවා කිව්වම අපි මේ අලුතෙන් ලෝකයකට ඉපදුනා වගේ පොඩි දරුවෙක් ඇස්සරියා වගේ බලල්පටියෙක් ඇස්සරියා වගේ මේ ලෝකයේ ඇතුළට බහැලා කිමිදිලා Taman මැදිහත් වෙලා නමුත් මේ කරන නාඩගම දිහා පොඩ්ඩක් tira ඇරලා පට ඇරලා පේන්න පටන් ගන්නවා. අන්නේ පාට අර ගත්තට පස්සේ මේ මනුස්සයා ඒ අරමුණට අල්ල බදා ගන්න ගතියක් එනවා. ඒ අරමුණ අනිවාර්යයෙන්ම මූල අර්මස්ථානෙම විය යුතු නැහැ. වෙනවනම් හොඳයි. මොකද හේතුව මූල කර්මස්ථානෙත් එක්ක යන තාක්කල් සමාධියක් තියෙනවා. මොකද සමතේට බර සමාධියක් තියෙනවා. අරමුණු වෙනස් වුණත් මේ ධර්මතාවය වැටහෙනවනම් ඒත් සමාධියක් වෙනවා. ඒකට කියනවා ක්ෂණික සමාධිය නැත්තම් විදර්ශනා සමාධිය කියලා. මේ යෝගාචර හොඳට තේරුම් ගන්නවා අපි මෙතෙක් කල සංසාරේ භාවනා ලෝකේ මේ සමත සමාධියේ තියෙන කෑදරකම නිසා ආශාව නිසා මේ භාවනා හරි ගියා වැරදුනා බැරි වුණා පුළුවන් වුණා කියලා කියන්නේ සමාධියට සාපේක්ෂව විපස්සනාට සාපේක්ෂව නම් කොයි මොහොතෙත් එක සමානයි මේ වෙන දේ මොකද්ද කියලා දැනගන්න එක ඥානෙ පමණයි අවශ්‍ය කරන්නේ ඒ ඥානෙ එන්නේ අර කියන විදිහට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි හරහා දැන් මේ කියන කාංකා විතරන විසුද්ධියක් පහළ වෙනවා. මේක කවදාකවත් මේ මෞංකාර දෙවි කෙනෙක් කියලා පෞද්ගලිකීකරණය කරන කෙනෙක්ගේ දෙයක් නෙවෙයි. දෙයයන් ආංශ කෙනෙක් කියනවා උන්දටත් වෙලා තියෙන්නේ මේ අපිට වෙච්ච ටිකමයි. න්‍යාය ධර්මයක් වැඩ කරනවා. මේ න්‍යාය ධර්ම දාන්නේ නැතු වුණොත් මේක මම කළා මේක මට වුණා මේක අභාගයක් මේක භාගයක් මේක මංගල කාරණාවක් තුමංගල කාරණා කියලා කට වාචාල වෙනවා වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් කටට මුඛවාඩම් වැටෙනවා. මොකද චිත්තක්ෂණයක්වත් නැහැ කතා කර කර ඉන්න මේ දේ ඇති ඇතිෙන් දකින්න ඇර. විශේෂයෙන්ම හොඳට ඒ නාම රූප පරිච්ඡේ ඥාන ඉක්මවල පච්චේ පරිග්ගා ඥාන හිත වැටෙනකොට අර උන්ට අල්ලබදා ඉන්නකොට කොච්චර දක්ෂව මේ වැඩ වෙනවද කියනවනම් වෙච්ච උනේ මේකයි කියලා තමයි ගුරුවරයාට කියන්නවක්වත් මතක නැති වෙන්න ඉඩ තියෙනවා. වෙන දේ විස්තර කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒකේ බාධාවක් නැහැ. ඒක අහගෙන ඉන්න ගුරුවරයා හොඳටම දන්නවා මේ වෙන්නේ මොකද්ද කියලා. Taman වෙච්ච සිද්ධිය කාලානුරූප විස්තර කරාට කුට්ටි වශයෙන් තේරෙන්නේ නැති වෙනවා. මොකද මේ වෙලාවේ අපි කරන්නේ ඇති හැටි දක්වන එක පමණයි. ආන මේ විදිහට හේතුවත් සහිතව නාම ධර්ම රූප ධර්ම දකිනකොට හේතුව සහ ඵලයේ වශයෙන් නාම සහ රූප වශයෙන් දිගට දිගට යනකොට යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා මේකේ මුළු ලෝකෙම මුළු සංසිද්ධියම නැත්නම් මුළු අත්දැකීම් වලල්ලම මුළුල්ලම රූප නිසා පහළ වෙන නාම රූප නිසා පහළ වෙන රූප නාම නිසා පහළ වෙන රූප නාම නිසා පහළ වෙන නාම කියන මේ හතරට කඩන්න පුළුවන් ඒ පැත්තෙන් බලනකොට මේක කොටු කරලා අල්ලන්න පුළුවන් ඒ නිසා ඕනම සිද්ධියක Tamanට වැටහෙන කොටස අනුමාන ඥාණයට දාලා බැලුවොත් ඇස්පිල්ලම් ගැහිීමට ඇති අවශ්‍යතාවය නිසා ඇස්පිල්ලමක් ගැහුණා ඊට පස්සේ බලද්දී ඇයි ඇස්පිල්ලම් ගහන්න හිතුනේ ඇහි දන්නේ නැති පුංචි කැහිල්ලක් එනවා කිචි කැවෙන ගතියක් එන වෙලට ඇසිපිල්ලම් ගහලා තමයි උත්තරේ ඔන්න ඇසිපිල්ලම් ගහන්නේ. ඒක ඇහෙන්න හේතුව මොකද? ඊට ඉස්සර ටිකක් වෙලා ඇස් එක ඇස් දෙක ඕනට වැඩි අරගෙන හිටපු නිසා ඒ ඇහි තියෙන වැඩ පිළිවෙල. අන්න ඒ විදිහට පස්සෙන් පස්සට පස්සෙන් පස්සට කොච්චර යනවද කිව්වොත් යෝගාවචරය නොදැනුවත්වම මේ අවස්ථාවට යනකොට ඒ තමන්ගේ පුංචි කාලේට මව් කුසට දක්වාම හිතවිලි ධාරා පවතිනවා. වගේම හිතනවා ඉස්සරහටත් මේ ටිකම තමයි. මේ හේතුඵල ධර්ම ඒ අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චර කියලා අංක ගණිතය හදනවා 100ට 20යි නම් 240යි 300ට 60යි එච්චරයි ඒ ඒ න්‍යාය තේනවා මේ ජීවිතේ මේ යාන්ත්‍රික දැනගත්තාම යෝගාවචරය කොච්චරක් දුරට ඒ ඒ ධර්ම මාර්ගයේට එහෙම නැත්නම් ඒ දේවල් වල තියෙන හොඳ නරක සුභාසුභ ස්ත්‍රී පුරුෂ උඹ මම தත්ත්ව වෙනුවට ධර්මතා තේරුම් ගැනීමට කොච්චර නැමියාවක් බැඳියාවක් ඇති වෙනවද කියලා කියනවනම් මම කලිමුත් කිව්වා මේ ධර්ම මේ කොටාස විස්තරයටපත් උනේ ලංකාවේ අටුවා යුගයේ ඒ අටුවා යුගයේ විස්තර කරනවා ඉමිනාපන ඥානෙන් සමන්නාගතෝ විපස්සකෝ විපස්සකෝ මේ කියන්නේ මේ පච්ච පරිග්ගා ඥානයේ සහිත වූ මේ විපස්සකය බුද්ධ ශාසනයේ ලද්දාස්සාසෝ කියලා. බුද්ධ ශාසනයේ ආස්වාදයක් ලද්දෙක් බාටපත් වෙනවා කියලා. ලද්ද පතිට්ඨෝ ඒ පුද්ගලයාට ප්‍රතිෂ්ඨාවක් තියෙනවා කවුරු නැතත් මොන ධර්මතාවය දැක්කත් ඒකේ ධර්මතාවයේ ප්‍රතිෂ්ඨාව දැක ගැනීම නිසා Tamanටත් ඥාණයට ප්‍රතිෂ්ඨාවක් එනවා. Tamanගේ සීලයට ප්‍රතිෂ්ඨාවක් එනවා. සමාධියට ප්‍රතිෂ්ඨාවක් එනවා. ඥාණයට ප්‍රතිෂ්ඨාවක් එනවා. මේ සීලය මන් රකින්නේ මොකක්? ඇයි? මොකද්ද මේ කාට බයයිද කවුරු මේ මේ සනසන්නද පින්නතන්ටද එහෙම නැත්නම් ඇත්ත වශයෙන් භාවනාවට හම්බෙන්නේ මොකද්ද කියලා සීලේ ප්‍රතිෂ්ඨාව තේරෙනවා ඒතර සමාධියක් අවශ්‍ය කරන්නේ මොකටද? විකුණන්න කණ්ඩද? තම්බගෙන කණ්ඩද? මොකටද? සමාධිය මෙන්න මේ කටයුත්ත. එතකොට මේ ඥානය කියන්නේ මොකක්ද? ඥානය කියලා කියන්නේ මේ හේතුක ඕනම ධර්මයක නාම රූප කියලා දෙකක් තියෙනවා. ඒ හැම නාම රූපයක්ම හේතු සහිතව පහළ වෙන්නේ නාමයේ සහ නාමයට හේතුව, රූපයට සහ රූපේ හේතුව කියලා හැම දෙයකටම වේදිකාවක්, පදනමක්, ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. අර බලන බලන අරමුණේ ප්‍රතිෂ්ඨාව දැකීමෙන් තමයි මෙතනදී යෝගාවචරයා මේ බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ. ඒ ප්‍රතිෂ්ඨාව කියනවා අතුවාචාරින් වහන්සේලා ආස්වාදයක් කියලා. නැත්තම් ඉස්පාසුවක් කියලා. ලද්දස්සාසෝ ආස්වස අස්සසිලක් ලබනවා. මෙතකල් අර තැන් තැන් වල පොල් ගස් හිටව හිටව පිටු අන්දරේ වගේ ගිය මිනිසයා දැන් තමන් හිටව පොල් ගහේ මුල් බහින බව තේරුම් ගන්නවා. සරුවෝ වේවා පොළොව નિසරුවෝ වේවා පොළොව මොළු බහිනවා. එතකොට නිරුණ රෝග නැති වෙනවා. නිසා භාවනා මධ්‍යස්ථානට ගිය ගමන්ම අලුත් යෝගාවචරයට අර පැලේ මාරු කරලා අලුත් තැනක හිටපුවාම ඇති වෙන කාපාට ගතිය නිරුණ රෝග වගේ ඒ පොළොවේ අල්ලගන්න වෙලාවක් ගත වෙනවා. මෙන්න මේ පච්චපරිග්ගා ඥානෙට යනකොට එහෙම නැතුව මේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා ගුරුවරයා, මේ භාවනා ක්‍රමය, මේ පර්යාංකය, මේ මෙනෙහි කරන ක්‍රමයේ සේරම මුල් බහ ගන්න ගන්නකොට අස්වසිල්ලක් ලබනවා. මේ අස්සසිල්ල කොච්චර දුරට යනවද කියලා කියනවනම් මෙන්න මේ අස්සසිල්ල කඩා විඳ ගන්න නැතුව ජීවිතය අවසාන දක්වා ගත කරොත් එමස කද්දාකත් අපාගත වෙන්නේ නැහැ කියලා. හොඳ ප්‍රතිෂ්ඨාවක් සහිත පුද්ගලෙක් බාටපත් වෙනවා. නියත ගතිකයි කියලා කියනවා. ඒ නිසා ඒ ඒ කෙනාට බුදුහාමුදුරෝ නෙවෙයි නමුත් අටුවාචාරින් වංශලා නමක් දෙනවා චුල්ලසෝතාපන්න කියලා. තාම සෝවන් උනේ නැහැ දැන් ඔන්න සුදුසුකම් ලැබුවා. ඒ කියන්නේ සිරිපාදයටම ගියේ නෑ දැන් මකර තොරණෙන් ඇතුල් වුණා. ඊට පස්සේ තමයි ওই සීත කඟුල ඉදිකටු පාන මහගිරි දඹේ පහු කරන්න පුළුවන්. දැන් හැබැයි අපි අර මකර තොරණට ගියා ඇතුල් වුණා. දැන් ඉතින් උඩට යන පිරිසත් එක්ක තමයි කරුණා කරන්න තියෙන්නේ. අන්නේ වගේ අස්වාසයක් වැටෙන්නේ ඉස්ලාම් යෝගාවචරයට මේ පච්චපරිග්ගා ඥානෙ ඒක විශාල ඥාන සම්භාරයක් වගේ පෝෂණය ලැබෙන දෙයක්. දෘෂ්ටිය පිළිබඳව විශාල මේ කැලෑලි කිරිල්ලක්. ඒ කියන්නේ තියෙන ලන්ද කපලා කල්ැලියක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ලන්ද කපන්න කපන්න කපන්න කපන්න ආසාවකුත් ඇති වෙනවා. Taman ඒකේ ඒ ලැබෙන මේ වෙල්ෙලිය කලෙලියේ වාසිය ලබන්නේ වශයෙන්. ඒ වගේම තේරෙනවා අනේ මෙවුවත් මේ තරමට පිළිසිතුවක් නැත්නම් අපි කොච්චර මේ දක්ෂින දේවල් දිගේ බාහිරයට ගිලම සුභාසුභ බලමින් ස්ත්‍රී පුරුෂ ගති දකිමින් රාග දෝෂ බොහොම පහල කරනවා. දැන් අර මුනේ යත්තා වූ නාම රූප වශයෙන් බලනකොට හේතු බල වශයෙන් බලනකොට කවදාකවත් ඒ අරමුණ વિશે රාගයක් පහළ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විරාගය පහළ වෙන්න ඉඩ තියෙනවා. ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. භාවනාවට කෙරේ ඇති භාවනා රුචි භාවනා රාමතා භාවනා රතිය පහළ වෙනවා. මෝහයක් පහළ වෙන්නේ නැහැ. මේ ආස්වාසයේමයි ප්‍රස්වාසයේ නෙවෙයි කියලා විසද භාවයක් ඇති වෙනවා. ප්‍රස්වාසයේමයි ආස්වාසයේ නෙවෙයි කියලා විසද භාවයක් ඇති වෙනවා. මම භාවනා කරන ආනාපානෙත් පිම්බීම හැකීම දෙක කවදාකවත් පැටලෙන්නේ නැහැ. අන්නේ විදිය හොඳ එකලසක් එන්න පටන් ගන්නවා. ඒ නිසා එවැනි කෙනෙකුට චුල්ලසෝතාපන්න කියන නම මේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. එවැනි කෙනා මේ අර සංසාරෙ මෙතුආකල් ගෙනාපු සැකයක් තිබුණා නම් මෙතන සැප විඳින මමෙක් ස්වාමී වූ මමෙක් විධායක ශක්ති සහිත මමෙක් නිවාසී වූ ගෙහිමි වූ මමෙක් ඉන්නවනම් ඒ මොකක්වත් හිතන්නේ නැහැ. මෙතන තියෙන්නේ කොහෙන්දෝ වැඩ කරන හේතුඵල ධර්ම වාසයක් පමණයි. ඒ හේතුඵල ධර්ම මම නෙවෙයි නම් ක්‍රියාත්මක කරන ਸਰබලධාරී ආත්මයක් නැත්නම් පරමාත්මයක් තියනවාද කියලා ඒකම දෙයක් ඇත්තෙත් නෑ පරමාත්මයකට මේ ලෝකේ හේතුඵල ධර්මෙන් තොරව හේතුඵල ධර්මයේ පරිබාහිරව ජීවත් වෙන්න බැරි දෙයක් බව උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙනෙහි කරා. මුළු සංසාරේ පුරා මෙනෙහි කරා. මෙනෙහි කරලා දැනගන්න බැරි යමක් ඉතුරු වෙන්නේ නැහැ. මෙනෙහි කරලා දැනගන්න බැරි යමක් ඉතුරු වෙනවා නම් ඒක යෝගාවචරයාගේ ප්‍රමාදය නිසා අසතිය වෙන දෙයක් මිස සතිමත්ව අප්‍රමාදීව ගත කරන යෝගාවචරයට මට මෙන්න මේ දේ දැක ගන්න බෑ කියලා මරණාසන්න වේදනාවකටවත් පස්සට ගහන්න වෙන්නේ තද්ද කාමයක් ආවත් තද ද්වේෂයක් ආවත් මේ රාගයේ බව මේක ද්වේෂයේ බව තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා. ඔය තද්ද සතුටක් ආවත් තද්ද භාවනා අල්මක් ආවත් මේ භාවනාවෙන් ආපියක් කියලා දැනගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක දිගේ මේ අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා මේ විචිකිච්ඡාවත් දෘෂ්ටියත් දෙක පටලවා ගන්න ගැනීමෙන් වෙන්න ඉඩ තියෙනවා මොකද තාම ස්ථිර සාර තත්වයකටපත් වෙලා නැහැ මේ කියන தත්ත්වයේ ස්ථිර සාර තත්වයටපත් වෙන සෝවාන් වීමෙන් මාර්ග ඥාන සම්පූර්ණ මේ පෙන්වන්නේ ඒකට තමයි සුදුස්සෙක් බව විභව ශක්තියක් තියෙන බව පිං ඇති කෙනෙක් බව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ යෝගාවචරය ඒක පිළිබඳව ඉතාම දැඩි උත්සාහයක් ගත යුතුයි කියලා කියනවා. ඒ මොකද මේකේ තමයි තේරෙනවා මේ ජීවිතය යමක් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ විපස්සනාවෙන් මට අල්ලයි මට මේ පිං මදිදෝ සීලේ මදිදෝ සමාධිය මදිදෝ එහෙම නැත්නම් මේ මම පව කරපු නිසා මට බැරි වෙයිදෝ වගේ කියන දේවල් සේරම මකල යන්න පටන් ගන්නවා. හැබැයි මකල යන්නේ මේ தත්ත්වයට ආවට පස්සෙත් නැවතත් අර දෘෂ්ටිය සහ විචිකිච්ඡාව කියන සංයෝජන ධර්ම පිළිබඳව සැලකිලිමත් වෙන්න කෙනාට පමණයි. එහෙම නැතු ඒ විවිධාකාර දෘෂ්ටි වලට පටලැවීම විචිකිච්ඡා කියන සැකයට තුරු දෙන්න ගියොත් තමන් පිළිබඳව පිරිසුදු කරගත්ත කලීලි කරගත්ත ඊටවත් නැවතත් වල් වදින්න ඉඩ තියෙනවා පෑදීතියට බොරදී එකතු වෙන්න ඉඩ තියෙනවා මේ හදාගත්ත දේ නැවතත් කලවම් වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඒ මේ தত্ত্বයෙන් නොපිරිහි අපරිහීන තත්වයෙන් පත් වුණොත් තමයි කාංකා විතරන විසුද්ධිය අපරිහීනව ගත කළොත් තමයි ඒ පුද්ගලයාට මේ ශාසනයේ බුද්ධ ශාසනයේ අස්වැසිල්ලක් ආස්වාදයක් ලබන පුද්ගලයෙක් බවට නියත ගතික පුද්ගලයෙක් බවට ප්‍රතිෂ්ඨාවක් ලබන පුද්ගලයෙක් බවට පත් වුනොත් ඒ මනුස්සයා අපාගාමි වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒත් ඒ පිළිබඳ අටුවාවක් සපේන මහසිසාරෝ නිකම් බහුසුත භාවයේ පිළිබඳව ප්‍රශ්නයක් නගනවා. කොච්චර ආත්ම ගානකට මේ නියත ගතික භාවයේ තියෙදි කියලා එක ආත්මයක් විතරයි වග කියන්නේ. ඊගාවාත්මෙදී අපිට නැවතත් ඕනනම් අපාගත වෙන්න පුළුවන්. නිදර්ශන වශයෙන් ගෙන අර බහනවා යම් යම් ආත්මවල බෝසතාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ සමහර විටක මේ කියන පච්චපරිකා ඥානෙ ඒකේ කෙලවරටම ගිහිල්ලා කාංකා විතරන කාංකා විතර නෙවෙයි සංඛාර උපේක්ෂා ඥානෙටම ගිහිලා තියෙනවා. ඒත් ඊට පස්සේ ත්‍රිසං ආත්මවලට ගිහිලා තියෙනවා අපායටත් ගිහිලා තියෙනවා. ඒක නිසා මෙතන මේ කියන නීතගතිකත්වය මේ ජීවිතයේ අපි උපමාවක් වශයෙන් ගත්තොත් අඟුලිමාල වගේ මහහොරෙක් ඒකාන්තයෙන්ම මේ ඒ කර්මපත කොච්චර බලවත්ද කියලා කියනවනම් අපායටම නියම වෙලා තියෙනවා. නමුත් මේ අඟුලිමාලට උනත් මේ පච්ච පරිග්‍රහ ඥාණයටපත් උනොත් ඒකේ බලවත්කම කොච්චර තියොත් ඊගාවාත්මේ මේ ජීවිතේ මැරලා අපායට නොවන තරමට යන්න පුළුවන්. ඒ තරම් විශ්වාසයක් ඇති වෙන නිසා අපාය පැත්තකදී පියවා තමන්ගේ තියෙන පසුගිය දුෂ්චරිත මෝඩකම් අසතිය මේ සමාධි නැති ගති පිළිබඳව කිසි පශ්චාත්තාවයක් නැතුව ඉදිරිය බලන්න පුළුවන් ගතියක් මේ ඥානෙ තියෙනවා. ඒ නිසා මේකට කියනවා කාංකා විතරණ කියලා. තමන් පිළිබඳව පෘ탁ජනයක් කරන්නේම අව탁සීරු කරගෙන මට බෑ මට වෙලා නෑ මට අරක තියෙනවා මේක තියෙනවා කියලා නැති බැරිකම් කල්පනා කරන එක. ඒක තමයි කෙලස් කියන්නේ. යම් කිසි කෙනෙකුට මේ ඥානෙ පහළ වුණා නම් ඒ පුදුරට අර කෙලෙස් අතරමැද ඇති හැකි බව ඇති කරන හැකි සංඥාව ඇති කරගන්න වෙන කෙනෙක් නෑ මමමයි. එවැනි තැන්වල ඉඳලා ඒ කටයුතු කෙරුවොත් මට මේක නොපෙහි ඉන්න පුළුවන්. එතකොට මම අර මෙතේ උපන්දාසිට කළ කරපු පවුනට වරක් වැන්දොත් කැලණියේ කියලා අපි කැලණියට ලියපු ගාතාවක් කියනවා. එක සැරයක් කැලණි වන්දනා කළොත් උපන්දා ඉඳ කරපු පවුනෑ කියලා. ඒ අර මුස්ලිම් මිනිස්සෙක් මක්කන් ගියොත් ඒ මනසට ආය කවදාකවත් ඒ නරකක් වෙන්න අනිවාර්යයෙන්ම අල්හාජ් තමයි. හජ්ජි වන්දනා කර්මසත් නම්බුවක් හම් වෙනවා අල්හාජ් කියලා. ඒ වගේ තමයි ඒකට අපි ගහගත්ත පදේ තමයි උපන්දාසිර කරපවුනත වරක් වැන්දොත් කැලණිය කියලා. කැලණි වන්දනා කෙරුවොත් ඒ තරම් පිං සිද්ධ වෙනවා කියලා නිකන් රූපක මාර්ගයෙන් දක්වනවා. ආන් වගේ තමයි මේ පච්චේ පරිකා ඥානය කියන ධම්මඨිති ඥානයේ ප්‍රතිෂ්ඨාව ලබා ගත්තොත් ඒක නොපිළි ගත කරවුවොත් ඒ පුද්ගලයාට සඳහන් කරනවා මේ මිනිස්සයා බුද්ධ ශාසනයේ ලෞකික වශයෙන් සීල සමාධි ප්‍රඥා තහවුරුකට අවිලා ඉන්නවා කියන්නේ. එයා දන්නවා මේ භාවනා කරන්න ඕනේ මෙන්න මෙච්චරයි සීලය කියලා. සීලබ්බත පරාමාස වලට දුවන්න දෙයක් නැහැ. මේ ටික තියෙනවනම් භාවනා යනවා. ඊට පස්සේ මේ ඒක සඳහා ධ්‍යාන භාවනාව ඕනේද? විපස්සනා භාවනා සම ධ්‍යාන සමාධිය ඕනේද? විපස්සනා සමාධිය ඇතිද කියන එක මේකට ගියගෙනාට හොඳට තේරෙනවා. ඒ නොකරන තොවිලට තමයි ඔය කොඳුරු තෙල් කල 7යි 7යි ඕනේ කරන්නේ. නැත්නම් මේ වැඩේට ওই තියෙන මට්ටමින් කරගෙන යන්න පුළුවන් කියලා ඒ තමන්ගේම තියෙන ලෞකික සමාධිය වැටෙනවා. ඒගොල්ලෝ ප්‍රඥාව කියන එක gedi pitin පහළ වෙන්නේ භාවනා කරගෙන කරගෙන යනකොට මෙන්න මෙහෙමයි ටික ටික මෝදු වෙලා එන්නේ. ඒක මේ අරමුණ දෙකට බෙදාගත්තොත් පමණයි දෙකට බෙදාගත් අරමුණ හතරට බෙදා ගන්න පුළුවන්. ඒක තමයි කැඩි කැඩි කැඩි කැඩි යන්නේ කියන එක තේරුම් ගන්න. ඒක වැරේම කවදාකවත් මොකක්වත් වෙන්නේ වෙන කිසිම දෙයක් අපිට අයිතිත් නැහැ. ක්‍රමික වෙන දේ තමයි අපිට අයිති කියලා මේ පච්චපරිකා ඥානෙද පුදුම තලතුණකමක් ඇති කරන යෝගාවචරය. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ පළවෙනි වතාවට ඇති වෙනකොට යෝගාවචරයට තද බල වැටහීමක් නොෙන් ඉඳී තියෙනවා. ඒ වගේම කාටවත් කියලා දෙන්න පුළුවන් තත්ත්වයක් නොෙන් ඉඳී තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ඥානෙ වැටුනේ නැහැ කියලා. නමුත් ඒකේ වෙලා තියෙන්නේ වැටහිච්ච දේ තව කෙනෙකුට වාර්තා කිරීම දුර්ලභ වෙනවා. ඉතින් ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට උනන්දු කරනවා. අරමුණේ විනාඩියක්වත් ඉන්න පුළුවන්ද? පුළුවන් නම් අරමුණේ විස්තර මොනවද වැටෙන්නේ. ඉතින් හරියට කූඩල්ල කොට උඩ තිබ්බගේ දුවන්නම හදන්නේ ඉස්සල දවසේ මෙහෙම වුණා අල්ලපු ගෙදර මෙහෙම වුණා බඩ බඩ එළිය ගියා කොන් දෙකක්ම වාත අමාරු කියලා ලෝකේ තියෙන පාරේ තියෙන ලන්දේ තියෙන කුණු කන්දල් පාලා ඇදගෙන පාට දාන. ඉතින් මතක් කරන්න ඕනේ යෝගාසිතේ කොච්චර වුණත් මේ මූල කර්මස්ථානයක තප්පරයක් එක විනාඩියක් එක විනාඩි 5ක් හිටියොත් මොන්න තරම් කලෙකයක් මේක තියනවාද ඒක කතා නොකර අර පාරේ තියෙන ලන්ඩේ තියෙනකොට පාට රදලා දානවා වගේ බැරි දේවල් කතා කරන එක තමයි පෘථග්ජන ගතිය. ඒක ඉතින් තරහ විය යුතු දඬුවම් කළ යුතු අරද්දක් නෙමෙයි. නමුත් කොහොම හරි කරලා මතක් කරලා දෙන්න ඕනේ මේ පච්ච පරිකා වගේ ඥාන විශාල ප්‍රයත්න ඕන කරන දේවල් නෙවෙයි. හොඳට දැනගෙන හිටියොත් පටන් ගත්තොත් ඊට කලින් තියෙන ඥානෙ පෙළ ගැස්ස ගත්තොත් ඊටත් කලින් හොඳට සක්මන් කරලා තිබුණොත් එච්චර අමාරු නෑ. කොහරි ඔය හත් අවුරුදු වයසේටපු සුමනාවට විසාකාවට මේව අවබෝධ කර ගන්න පුළුවන් වුණා. පුංචි සෝපාකට පුළුවන් වුණා. රාහුල කුමාරට බුදුහාමුදුරු පුළුවන් තරම් කියලා දුන්නා. එනේන අරමුණ මේ විදිහට මෙනේ කරලා අඩු ගන්න අරමුණ මේකයි මෙනේ කරන හිත මේකයි කියලා දෙකට කඩා ගන්න ආම රූප ඊට පස්සේ පේන අරමුණේ විස්තර බලන්න. මම අත්දකින්නේ මේ ඇතුල් වෙන හුස්ම නම් ඒක පිට වෙන හුස්ම වෙන්කොට දැනගන්න අසුලුව. පිට වෙන හුස්ම නම් ඇතුල් වෙන හුස්ම වෙන්කොට දැනගන්න අසුලුව. පිම්බීම හැකිලිම නම් ප්‍රසිද්ධ කියන්න පුළුවන් වෙන්නේ මම උදරයේ හිත පිහිටවන්නේ මම පිම්බීමයි බලන්නේ මට පිම්බීම වැටෙන්නේ මෙහෙමයි. මම හැකිලිමයි හිත පිහිටවන්නේ මෙනෙහි කරන්නේ හැකිලිම මට වැටෙන්නේ මෙහෙමයි කියලා කියයි. එතකොට හොඳට යෝගාවචර තේරෙනවා. මේ පිම්බීම හැකිලිම හෝ මේ ඇතුළෙන් පිටවීම කියන මූල කර්මත්තානේ ඇර මගේ හිතේ සද්ද තියෙනව බාධා නොකරන වෙලාවක් තියෙනවා සද්ද තියෙනව බාධා කරන වෙලාවක් තියෙනවා වේදනාව තියෙනවා පිට දරා කියා ගන්න පුළුවන් සමහර වේදනාවක් තියෙනවා දරා කියා ගන්න බැරුව අරමුණ යට කරගෙන යන ඒ වගේම සද්ද වගේක් ඇහෙනවා ඔහේ සද්ද ඇහෙනවා මට කතා කරන්න නෙවෙයි මට පණිවිඩයක් නැහැ නමුත් අරමුණේ ඉන්න පුළුවන් තව සමහරක් සද්ද තියෙනවා එනකොටම අරමුණ සුන්නත් දූලි වෙලා සුණු විසුණු වෙලා යනවා. ආනෙව හරියට පිරිසුදු කරගන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කිරීම සහ උපදේශ දීම හරීම ඍජුයි. හරීම සක්‍රියයි. නමුත් ඒ ටික නැත්තම් ඒ ටික යෝගාවචරයා බලලා කියන්නේ නැත්තම් අහගෙන ඉන්න එක නතර කරන දෙයක් නෑ. ඒක රංජනව බලනකොට අංජනම හැම මිනිහටම පේන්නේ. මේ අඳුන ගාලා දුන්නාට පස්සේ පේන මිනිහා හනුම යන්නේ කොහටද කියලා කියනකොට ගුරාට තේරෙනවා බඩු හොරකම් කරලා තියෙන්නේ කවුද කොහෙද කියලා. එහෙම නැතුව ඒ බලන මිනිහට තේරෙන්නේ මේ නැති වෙච්ච බඩුවක් ගැනද හොයන්නේ කියලාවත් මිනිහා දන්නේ. මිනිහා බලන්නේ අඳුන බලන එක විතරයි. අන්න ඒ වගේ Tamanට මේ පේන ටික අරමුණෙන් පිට නොයා අරමුණේ හිත තියාගෙන එක චිත්තක්ෂණයක හිටියා. ඒකේ තියෙන වටිනාකම මෙතකයි කියන්න බෑ. ඒ මොකද විශාල සීලක සමාජික ප්‍රඥාවක පෙළ ගැස්මක් අනුව තමයි මේ පෙනීම පේන්නේ. ඒක මේ මැජික් එකක්වත් කාගේ හරි තියෙන ආශිර්වාදයක්වත් නෙවෙයි. ආන ඒ ටික දන්නේ නැතිකම ආධුනික යෝගාවචරයේ බොහෝම බහුලයි. නමුත් ඒක දඬුවම් කළ යුතු වැඩක් නෙවෙයි. දැන් නැවත නැවත කමඨාන් සුද්ධ කරමින් මේ හැවිදි හුඟා කෝණ කරනවා යෝගාවචරයට ඒ අර දෙපැත්තට පයින් මීහරක් රැණක් වටෙන් කොටු කරලා හරියට දෙයටත් දිගේ ඉස්සරහට තල්ලු කරනවා වගේ වැඩ කරගෙන යනවා. අන්නේම කෙරුවොත් ඒ යෝගාවචරයට ඇති වෙනවා දැන් නම් මට පැයක්මාරක් ඉඳගෙන ඉන්න පුළුවන් අරමුණ දන්නවා ඒකේ ආස්වාද වෙලා ගන්නවා ප්‍රසවාස වෙලා ගන්නවා සද්දයක් ආපුවම මොකද කරන්න කියලා දන්නවා වේදනාවක් ආපුවම මොකද කරන්න කියලා දන්නවා සක්මනේදී මොකද කරන්න කියලා දන්නවා ඉදින්දා වැඩවල කරන් දන්නා කියලා පස්සේ මහා කන්දක වගකීමක් එනවා දැන් නම් මට යෝග ජීවිතයේ මොහොතක් මොහොතක් පාසක් ප්‍රයෝජනයක් තියෙනවා කල යුත්තක් මට තියෙනවා කියලා ඇතුළට නැමෙන ගතියක් එනවා අන්න ඒක තමයි රැකගත්තොත් අපාගා අපාගා අපායට යන්නේ නැහැ කියන අපි විනය අටුවාව කියනකොට මතක් කරා ඒකේචි බුද්ධං සරණං ගතාසේ නති තේ ගමිස්සanti අපාය භූමින් කියලා යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුදි වෙන පුනේ කදාක තපාගත වෙන්නේ නැහැ කියලා. ඉතින් බුදුන් සරණ යනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ ඒ බුද්ධ කෘත්‍යය කෙරෙන්න ඕන හැම චිත්තක්ෂණයම අප්‍රමාද බව සතිමත් බව සහිතව ඒ පේන දේ පේන හැටියෙන් බලන. ඒකේ තියෙන ගුණ ධර්ම ධර්මතාවයෙන් ස්වභාව වශයෙන් භාව ලක්ෂණ වශයෙන් බලනවා මිස මට ඕන දේ නෑයි කියලා හෝ මට නැති දේ හම්බුනායි කියලා හෝ හිත නරක කරගන්න යන්නේ. එතෙන්ට යනකොට මේ ඔය පච්ච පරිග්‍රහ ඥාන වගේ යනකොට ඒ යෝගාචර පරියන්කෙන් පිට රූපයක් බලනවා හුඟක් වෙලාට ඒක සිද්ධ වෙන්නේ සක්මනේදී සිද්ධ වෙනවා සක්මනේදී කෙලවරවලදී රූපයක් බලනකොටම තේරෙනවා මේ හිත පයේ පිහිටවා තිබුණ හිත කයේ අටිකයේ පිහිටවා තිබුණ එක පාරටම මකුළු දඩකට සතෙක් වහනකොටම මකුළුව හරියට මේ සතේ ඒ සතා දිහාට පනිනා වගේ මකුළු දලේ කොහේ හැදුනත් මේ මකුළු දලා වටේ කොන කොහේ හිටියත් මකුළුව හරියට මෙතෙන්ට යනවා වගේ හිත අර රූපෙට පනින හැටි. පැනපු ගමන්ම ඒක රූපයක් බව තේරුම් ගත්ත ගමන්ම මේක නැවත බලන්න නැත්තම් මේක හරියටම බලන්න නැත්තම් මේ ස්ත්‍රියවද පුරුෂයෙක්ද කියලා මේක හරියටම බලන්න නැත්තම් මා දිහාවට එනවද මන් දිහාවෙන් යනවද කියලා ආනිව බලන ඥානේ බලන ආශාව පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම ඒ චිත්ත විශ් එක දෙක දුවනකොටම යෝගාචරක නොකද්දෝ දැනුමකින් කියනවා මම සක්මනුයි කර කර ඉන්න කියලා ආවේ දැන් නම් කරන්නේ රූප බලන්න බවයි කියලා නිකන් වාහනේ කරත්තේ කරත්තේ පාරෙන් පිට පැනනා වගේ තේරුමක් එනවා. හොඳට සත්‍යමත් වෙලා භාවනා මධ්‍යස්ථානින් නැත්තම් ඒක නිතර නිතර වෙනවා. අර ගෙවල් දොරවල ඉන්නකොට හුඟක් කාට කියනවා අඩුයි. අන්න එහෙම එනවත් එක්කම තමයි ඒකත් යට කරන රූපෙට මැලෙන වෙලාවලුත් ඉන්නවා කෙලස් බරිතරම්. එහෙම නැති වෙච්චාම කල්පනා වෙනවා මොකද්ද තමන් ආවේ සක්මන්ට දැන් මේ මොකද්ද කරන්න කියනකොටම හිත ආවත් ආපහු අර මේ යටි කායට යන්න ඉඳී කියනවා. අන්න එහෙම වෙලාවකදී යෝගාවචර තඩමාරු වෙනවනම් මේ හිත රූප බලන්නත් යනවා සක්මන්ටත් යනවායි කියලා හරි පාරට ගන්න උපදේශයක් වශයෙන් කියනවා මෙනෙහි කරන්න කියලා. කොහොමද වෙනේ කරන්නේ රූපයක් රූපයක් රූපයක් රූපයක් කියලා අන්නේම රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනකොටම යෝගාවචර දන්නම මේ සක්මනේ ගත කළ යුතු යෝගාවචරේ අප්‍රමාදීව දැන් වෙලා තියෙන හිත අයාලේ වෙලා ගිහිලා රූපයක් බලනවා කියලා දැනගත්තාම යෝගාවචරයා මේ දක්ෂ වුණොත් නැවතත් වහා සක්මනට යනකට වැඩිය නැවත සැරයක් අර විදියට මේ වැරද්දම කරලා බලනකොට තේරෙනවා මේ රූපේ බැලීම නම් වූ සංසිද්ධිය සිද්ධ වෙන්නේ රූපේ තියෙන තැන නෙවෙයි ඇහි එතකොට ඒ යෝගාවතර තේනවා මෙනෙහි කරන්න තියෙන්නේ රූපයක් නෙවෙයි දකින්නවා දකින්නවා කියලා කියන. එතකොට රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්නේ බාහිර ආරම්මණය. ඒක ඊට පස්සේ කීකරුකමකින් පේන්න පටන් අර ගන්නවා මේ බාහිර ආරම්මණය ඇවිල්ලා කුචු කවන්නේ සද්දයක් ඇවිල්ලා කිචි කවන්නේ කම්බරේ රූපයක් ඇවිල්ලා කිචි කැවෙන්නේ දෘෂ්ටි ප්‍රතාණේ එහෙම නැත්නම් ඇහැ ඊගාට නාස ගඳක් ඇවිල්ලා කිචි කැවෙන්නේ නාසය කතාවකදී හෝ රසකදී කිචි කැවෙන්නේ දිවය සක්මනේදී අපි බලන්නේ කාය ප්‍රසාදේ නැත්නම් කකුල් දිහායේ දැන් මේ වෙලාවේ වෙලා තියෙන්නේ මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට මාරුණායි කියලා එතකොට යෝගාචරයට රූපයක් රූපයක් කියලා බලන කරන්නේ නැතුව පුංචි දියුණුවක් ලබන්න පුළුවන් දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරා. එතකොට සක්මණ කෙලවට යන හැම වෙලාවෙදීම තේරෙනවා අර සක්මනේ ගිය හැල්ම නැතර වෙලා කාය ප්‍රසාදයක් කයේ වැටෙන පය හැපෙන ගතියක් වෙනස් වෙනවා. හුලං වදින ගතිය නිසා අනිකුත් කයේ ඉන්ද්‍රියත් වෙනස් වෙනවා. සද්දවල රූපවල ලොකු වෙනස්කම් වෙනකොට මේ මොලේ ඇතුලේ තමයි තේරම සිද්ධ වෙන්නේ මේ මොලේ තමයි තියෙන කයට තියෙන ආයතනයක් තියෙනවා නායට තියෙන ආයතනයක් තියෙනවා දිවට තියෙන ආයතනයක් තියෙනවා ඇහැට තියෙන ආයතනයක් තියෙනවා මෙව් අතර පුංචි මේ අර පොල් ගහවිලා කෝල් රේල්වේ ස්ටේෂන් එකේ ශංකරන්නේ කෝච්චි පාර කුරුණෑගල පාරටද කොළඹ පාරටද කියන එක මත තමයි එන්ජින් එක දුවන්නේ. මෙතන ජීනේ පුංචි වැඩක් අර මේ මේ මේ සම්ටි කාමරේ ඉන්න මනුස්සයා ලිවර් එක අදින වැඩේ තියෙන්නේ. මේ ලිවර් එක ඇදීම දිහා බලනකොට ජීවත් වෙනවා කියලා කියන්නේ භවය කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ අන්න එතන හිත තියා හිටියොත් ඇහැට හිත ගියොත් අනිත් ඒවල් මොකක්වත් මතක නැහැ රූප බලන්නෙක් වාටපත් වෙලා කටත් අරගෙන රූප දිහා බලන්නේ අහන්නෙක් වාටපත් වුණොත් එහෙම වෙන මොනවාක්වත් මතක නැහැ ඇස් දෙක අරගෙන හිටියත් කන අර බල්ලන්ගේ කන වගේ එබීට හැරිලා යනවා ඒ පැත්තට නාසයට ගියොත් එහෙම හොඳ සුවඳක් ආවොත් අර බල්ලෝ යුවලන්නා වගේ එතකොට වෙනවා දිවට රසයක් වැටුනොත් රට රාජ්‍ය ගෙවාගෙන යනවා. කොහේ ගියත් රට රාජ්‍ය කොහේ ගියත් මේ රස වින්දනය සිදු වෙන්නේ මොලේ පමණයි. නිසා විහිළුවට කියනවා කොච්චර නම්බුකාරකක් කුසීකට ගියත් කැලේට ගියත් Tamange දෙපා මුල තමයි කැත කරන්නේ. කොයි තන නම්බුකාරකයක් කැත වෙන්නේ Tamange දෙපා මුල තමයි. ඉතින් ඕක නම්බුකාර විදිහට කරත් කැත කෙරුවත් ඔත වගේ තමයි මොන අරමුණක් ආවත් මේ මොලේ ඇතුලේ තමයි හිට වෙන්නේ මේක පියවර තුනකින් අල්ලන්න කියනවා රූපයක් රූපයක් කියලා මෙනේ කළා දැනෙන දකින්නවා දකින්නවා කියලා මෙනේ කළා අන්තිමට දැනෙනවා දැනෙනවා කියන තැනට යනකොට මුළු සංසිද්ධියම සිදු වෙන්නේ මේ හිත ඇතුලේ බවත් ඒ අනුව බාහිර ලෝකේ වෙස්කන් වල සිදු වෙන බවත් දකිනකොට මවුන්කාර දෙයයන් ආසේ කවුද කියලා අස්පනා අපිට පේනවා මේක දැක ගන්න බැරි කට්ටිය තමයි යෝ රැස්වීතන බුදුරු මේ දෙවිවරුම වාගෙන නැත්තම් බුදුහාමුදුරන්ට වැඩේ බාර දීලා වැඳ වැඳ අඬන්නේ අනේ මට සත්‍ය පහළ වේවා කියලා. ඊට වෙදී තකතිරුකමක් තවත් නැහැ. මොකද මේ චිත්තක්ෂණේ අපි අසත්‍යවත්ව ගත කරන්නේ. අපි මේ චිත්තක්ෂණේ ප්‍රමාදයට වැටලායි ගත කරන්නේ. අපිව පාගාගෙන තුච්ච කරගෙනයි ගත කරන්නේ. සරුවත්යන්සේ මතක් කරනවා නේ මනුස්සකම බොහෝම වටිනවා. හැබැයි මේ මනුස්සකමේ ඔය උත්තරම தත්ත්වයට යන්න අස්වාදයක් බුද්ධ ශාසනය ලබන්න ප්‍රතිෂ්ඨාවක් ලබන්න අර කින විදිහට ලෞකික සීල සමාධි ප්‍රඥා අවශ්‍යයි. නාම රූප පච්චේ පරිඥාණය අවශ්‍යයි. පච්චේ පරිඥාණය අවශ්‍යයි. ඒ ආවට පස්සේ ඒකට සමාදන් වෙන ගතියක් ඕන. ඒකටයි මේ බණ කියන්නේ. ඒකටයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. කරනකොට තේරෙනවා රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනකොට අපේ හිත උඟා පරිබාහිර බාහිර ආරම්මණය. දකින්න දකින්නවා කියලා මෙන්නකොට ద్వාරේ දැනෙනවා දැනෙනවා කියපුවාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආස්වාද ප්‍රසආස පිම්බි බැගලේ තේරම එකම මධ්‍යස්ථානේ වෙනවා කියනකොට තදුවන්නේ ආන්නේ විදිහට භාවනාව මැදට මැදට මැදට එනකොට මුළු ලෝකෙම මෙතන තමයි තියෙන්නේ එතකොට මේ මනෝපුබ්බංගමා ධම මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේති ඡායාව අනපායි හොඳ පිරිසිදු දෘෂ්ටියක් සහ විචි හිතවිලටාවක් සහිතනම් ඒ හිත දකින්නේම හොඳ දේවල් විතරයි. ඒ වගේම හිත නරක වෙලා හිත නොසන්ඩාල වෙලා නම් දකින්න කොයි දේ අකුසලට තමයි යන්නේ. ඉතින් මේ යන්ත්‍ර දෙය දන්නේ නැති තාකල් අපි හිතනවා ඒ දැකපු රූපේ නිසයි මම කෙලෙසුනේ ඒ දැකපු රූපේ නිසයි මට සද්ධාව ආවේ ඊහාපු සද්ද නිසයි මට මේ මේ නරක විපත සිද්ධ වුනේ ඒ වාසනාවන්ත සද්ද නිසයි මම සුමකට ලක් වුනේ කියලා අර කැකිල රජුරන්ගේ නඩු තීන්දුව වගේ අර බාහිර ආරම්භණයට හේතු කරන්න හදන එක තමයි පෘථග්ජනයාගේ මේ නඩු සභාවල කෙරෙන්නේ අනික් සභාවලත් ඔච්චරයි නමුත් සරුවත් chance සඳහන් කරන එවැනි කතා තිරස්චාන කතා බවත් මේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, විරි ආරම්භ කතා වාදී මේ ඥාන කතා වලට යනකොට මොන්නම දෙයක් ඇවිල්ලා තට්ටු වුණත් ඒ මකුලුවා කොයි කොනේ හිටියත් සංවේදී භාවයටපත් වෙන්න ආසේ ඇහෙන් ආවත් කනෙන් ආවත් නාසයෙන් ආවත් දිවෙන් ආවත් කයෙන් ආවත් හිතෙන් ආවත් එකම ක්‍රමයකටයි මේක වැඩ වෙන්නේ. ඊ타ත්ම ගොරෝසු කාය විඥානෙතිගේ අපි මේ කානාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්ගා ඥාන බැලුවට ඒක සක්මනේදී එදින්දා වැඩවලදී ක්‍රියාත්මක කරන යෝගාවචරය නිතරම ඇතුළට නැමෙනවා. ඒ ඇතුළට නැමෙනකොට ලකුණු තුනක් පෙන්නවා. නිස්සද්ද වෙනවා. නිවි හැනෙILLේ වැඩ කරනවා. නිතරම සිද්ධියකදී සතුටුමත් වෙන්න බලන්න. ඒ නිසා නිස්සද්දව නැවතිල්ලේ සතුටුමත් ඔය තුනම එදිනදා වැඩවල පවා පවා සක්මනේදී පරියන්කේදී පවා සිද්ධ වෙන්න පටන් අර ගන්නකොට යෝගාචර තේනවා සප්පාය මිනිහා කවුද සප්පාය ආහාරය මොකද්ද සප්පාය ඉරියව්ව මොකද්ද ඍතුව මොකද්ද ආදි වශයෙන් ඒ ගොනු කරනකොට තමයි අර ලද්ද ආස්වාසය බුද්ධ ශාසනයෙන් ලැබිච්ච ඒ අස්වැසිල්ල දියුණු පවුණු කරගන්න තමන් තුළින්ම උපමාන එන්න පටන් ගන්න එදාට තමයි. કોઈ කල්යාණ මිත්‍යාද ඇසුරු කරන්න ඕනේ, કોઈ බණ දහන්න ඕනේ, එහෙම නැත්නම් මේ බාහිර ඒවත් එක රණ්ඩු කරලා එව්වා හදන්න වඩන්න කපන්න කොටන්න නඩු කියන ගත්තොත් කද්දාකවත් ඉවරයක් නැහැ. අද විද්‍යාලෝකයට වෙලා තියෙන අනේකයි. ඒත් මේ රූපත් එක්කයි ළඟලන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර ආරම්මනත් එක්කලා ඒ සියලුම විද්‍යාවල් යන්නේ. සර්වඥාසේ පටන් ගන්න එතනින් තමයි. නමුත් උන්වහන්සේ ගාවට අර ඇහ කන දිව නාසය කියන තමන්ට සම්බන්ධ වෙන ద్వාරයට ගේනවා හිත. ඊට පස්සේ ద్వාරයට මුල් වෙන්නා වූ මූලික අනින්ද්‍ය පටිපද්ද විඥාණයට හිතගත් දවසේ ඔන්න සරුවචන් ආංශය ඇතුලේ ඉන්නවා. එහෙම නැත්නම් ਸਰබලදාරි දෙවියන් ආංශය තමයි ඉන්නේ මොකද මෙච්චර දේවල් කරන්න මවන්න නම් මොකාක් හරි බරවතල කෙනෙක් ඉන්න ඕන කියලා ඉතින් අර බිල් එක මවා ගන්න. ඒ බිල්ලත් මවන්නේ Taman නම් ඒ බිල්ලට තදිය Taman ලොකුයි කියලා තේරෙනවා මේ පච්චේ පරිග්‍රහ ඥානෙ තේරෙනකොට සැකසංතා දුර වෙනවා. ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ. ආස්වාසය කියලා කියන්නේ අස්වැසිල කියලා කියන්නේ මේ ශාසනේ. ඉතින් මේ අස්වැසිල තමයි මේ අද තියෙන අසහනයට තියෙන එකම උත්තරේ. કોઈ කිසිම ඒක ජාත්‍යන්තර සමිතියකින් හෝ බයලජ්ජනතෝ කරන මොකම දෙයකින්වත් කවදාකවත් ඔය අස්වැසිල ලබන්න බෑ. මේ අස්වැසිල ලබන්න ඔය මහා ලොකු භෞතික බුද්ධඝන් දැනුමක් ඕන කරන්නේත් නෑ. මේ සාම විපස්සනාවටවත් ගියේ නැති ස්ථිර වෙනසක් වෙලා නැති මේ පත්‍යපරිකා ඥානයේදී පූර්ව විපස්සනා ඥානයකදී පුද්ගලයාට සම්පූර්ණ වෙනස් වීමේ හැකියාව තියෙනවා. හුඟ දෙනෙක් මේක අත්දකලා තිබ්බට හුඟ දෙනෙකුට වෙනස් වෙන්න ඕනේ නැහැ. අර පුරුදු දීගෙම තමයි පුරුදු කණ වැන්දුම තමයි කරගෙන යන්නේ. එතකොට මේ ඥානෙ hali අවුලක් වෙනවා, හරස් කැපෙනවා. භාවනා පරියන්කේදී ඒ ප්‍රත්‍ය බලන ගතිය දෙනවා. මේ අප්පිච්ච කතාවල තියෙන ඥාන කතා තුන එළියට ගිය ගමන් තිරස්චාන කතාවට වැඩෙනවා. ඉතින් ඊට පස්සේ හොදෝද මඩේ දැම්මා වගේ මහා අවුලක් ඇති කරනවා. හරියට මේ දුවන බයිසිකල් එක ස්පෝක් ඇතුළට කෝටුවක් දැම්මොත් එහෙම බ්‍රේක් ගන්න අනම්මනම් ඕනේ නැහැ. කඩාගෙන ගිහලා තල්ල තමයි බිම යන්නේ. පල්ලම යන වෙලාවකම දැම්මොත් වෙන දෙයක් කරන්න ඕනේ. අන්න ඒ වගේ යෝගාවචර තියෙනවා කිසිම කෙනෙක් අපේ වැඩේට බාධා කරන්නේ නැහැ. Tamanmai මේ වේගය ඇති කරගත්තට පස්සේ අන්නර වගේ අනුතුරු කරගන්නේ ඒ මොකද අර කූඩල්ලට කොට්ටේ උඩ ඉන්න බැරි කම. එමෙන්න මේ ඥාන ගන්න ඉච්චර අමාරුකමක් නෑ පේන්නේ. නමුත් මේ ඥාන ලැබිච්ච ඥාන අරසා කර ගැනීම අතින් දුර්ලක දුර්ලකන්ත වෙන්නේ කියනවා. ඉතින් දුර්ලකන් දැකලා ඒක හදන එක බොහොම ඇඟරි දෙන වැඩක් නමුත් යෝගාවචරකම ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හැම කෙනෙක්ම හැම කෙනාටම ඒ දර්ශනයක් දර්පණයක් බවට පත් වෙන්න ඕනේ මතක් කරලා දෙන්න ඕනේ. මෙච්චේ තාම ආසාවෙන් උපයාගත්ත මේ විවේකේ මේ තනවේ නිවි හැනිල කටයුතු කරන ගතිය තවත් විවේකයේ කැමැති කරන ආවට පස්සේ දෙන්න දෙන්න එක තුල කතා කරනවා හෝ හිත තනියම කතා කරනවා කියලා කියන්නේ අර මේ වැඩෙන විපස්සනා ඥාන වල ප්‍රධාන බාධාවක් වෙනවා. එනිසාර නිස්සද්ද භාවය කියලා කියන්නේ ඇතුළත පිට නිස්සද්ද භාවයට නිතරම අහුම්කම් දෙන්න වෙනවා. අහුම්කම් දෙනකොට අර මේ ප්‍රතිෂ්ඨාව ඉදිරියට යනකොට ඒ සංයුතනිකාය වගේ තැන්වල මේ පෙන්ලා දීලා තියෙනවා සන්තිආවිය ඕමට්ටෝ ඩයමානෝව මත්තිකේ සක්කාදිට්ටි පහන සක්කාදිට්ටි පහනාය සතෝ බික්කෝ පරිබ්බජේ හිසගිනි ගැත්තකෝ නැත්තම් හෙල්ලකින් ඔලුව ඔලු කට්ට හෙල්ලෙට තමලා ඇනලා ගහපු කෙනෙකුට වගේ කෙටි පොරෝගකින් ඔලුව කට්ට පොඩි වෙන්න ගහපු මිනිසෙක් වගේ මේ මිනිසයා නැත්තම් හිසගිනි ගැත්තකෝ වගේ ඒකත් අතහැරලා මේ සක්කාය දිට්ඨිය දක්ව ගන්න උත්සාහ කරනවා තාමත්ම සතිමත් වූ යෝගාවචරය. ඒතර සද්දයක් ඇවිල්ලා හිල්ලුණත් කොන්දේ කමාරුවක් ඇවිල්ලා අමාරු වුණත් දත එකක්ම කාවත් ඒවා සේරම යටපත් කරන මේ දත එකක්ම තියෙද්දිත් පරිද සතිය පිහිටවන්න. කොන්ද එකක්ම තියෙද්දිත් බැරිද? නැත්නම් මේ සද්දයක් ඇහෙද්දිත් බැරිද කියලා අරවා සේරම තියෙද්දි වගේ හිත අවශ්‍යගෙන එව්වා පිරිසුදු කරන්නට නැගිටිනවා වෙනුවට මේ වගේ සැලෙන තැවෙන හිත සතියෙන් යුක්තව අර කියන විදිහ සීල සමාධි ප්‍රඥාවලින් යුක්තව සත්‍යමත් වෙලා දැක ගන්න පුළුවන් ශක්තියට එන දවසේ යෝගාවචර තියෙනවා මේ පිට දේවල් වලට සැලෙන්නෙම හිතේ තියෙන පු탁 යන ගතියටයි කෙලස් ගතියට. හිත හොඳට හැදුනට පස්සේ ඒ වගේ නොසැලෙන හිතකට යනවා. ඒ නිසා හිසගිනිගත්තෙකුටත් වඩා මේ සතිය පිළිබඳව ලොකු ආදරයක් එනවා. අයිතිවාසිකමකුත් එනවා. පුළුවන් කියන හැඟීමකුත් එනවා. ඒක ඇත්තටම යෝග ජීවිතයක බොහෝම වැදගත් දෙයක්. මොකද යෝගාවචරයට තේින පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේට මෙහිලා කළ එකක් නැහැ. උන්වහන්සේ කරන දේශනා කරනවා මෙන්න මෙහෙ වෙන්න පුළුවන් කියලා පෙන්වන එකයි. නමුත් මේ මට්ටමට ගිය කෙනාට තේරෙනවා මේක අම්මා අප්පාතේවත් වෙන ආශිර්වාද කරන කුල දේවතාවකේ දෙවියෙක්ගේ අතේ වැඩක්වත් නෙවෙයි. මේ හොයාගත්ත පාරම නැවත නැවතත් හිත යොදවමින් ඒ ප්‍රත්‍ය සහිතව නාම රූප දැනගන්න ඥාණයට එනකොට මේ ලෝකේ දැක ගන්න බැරි දෙයක් නැහැ. ඕනම දෙයක් මේ මට්ටමට දක් ගන්න පුළුවන් කියලා දකින දකින දේ ඇතුළට கிඳා බහින ගතිය තමයි එන්නේ. එතකොට මේ යෝගාවචරගේ ශ්‍රද්ධාව අර ප්‍රසාද ශ්‍රද්ධාව තිබුණ එක ඕකප්පන ශ්‍රද්ධා නම් බැස ගන්නාලද ශ්‍රද්ධාව බාටපත් වෙනවා. වීර්ය තිබුණා නම් ආරම්භ ධාතුව ඒක පග්ගහිත විදිය ගත්ත දේ අත්නෑර පවත්තන වීර්යක් බාටපත් වෙනවා. සතියක් මේ මේ සතියක් තිබුණා නම් එතන මෙතන කැඩි කැඩි යන සතිය දැන් අඛණ්ඩ සතිය කියන්නේ විනාඩි ගාණක් පවතින සතිය තේරුම් ගන්න. කොච්චර Java කවෙනවද කියලා. සමාධියක් තිබුණා නම් ඒ සමත සමාධිය පැත්තෙන් බලනට මේ උපචාර සමාධියට ආපු නැති එනතන් මේ පග්ග මේ නිමිත්ත සැලෙන සුළු මෙතෙන්දි සාමාන්‍ය නිශ්චල නිමිත්තක් එහෙම නැත්නම් උපචාර සමාධි මට්ටමකට නැත්නම් අර්පණ සමාධි මට්ටමට සමාධිය හැදෙනවා. ප්‍රඥාව මේ වෙලාවේදී කාංකා විතරණය නැත්නම් කාංකාව සැකේ නම් වූ මිත්‍යා දෘෂ්ටි අයින් වෙලා කාංකා විතරණ විසුද්ධිය නැත්නම් සංඛාව නම් වූ අන්ධකාරය කපාගෙන කාංකා විතරණ විසුද්ධිය පහළ වෙනවා මේ ලෝකේ හේතු අප්‍රත්‍යක් හොයන්න බැරි දෙයක් නැහැ සෑම දෙයකටම හේතු අප්‍රත්‍යක් තියෙනවා මේ ධ්‍යාම එකක් ධ්‍යාම බොහෝ වෙලා බලනින්න ඕනේ කියලා යෝගාවචරය මූල කර්මස්ථානයම මැත්තේ තවෙන්නේ නැහැ. සද්දයක් දිගට ඇහෙනවනම් සද්දෙත් එක්ක ගණන් කරනවා. වේදනාවක් එනවනම් වේදනාවෙන් නාම රූප බලනවා. සද්ද හිතවිල්ලක් එනවනම් හිතවිල්ල අනුව වැඩ පිළිවෙල බලනවා. ඒ නිසා හැම චිත්තක්ෂණයකම භාවනා කරන බැරි කොපද කොයි චිත්තක්ෂණයකට බැරි කියලා විදිහට වගේ අර හැකි සංඥාව නෙවෙයි ඒ වෙලාවට බලනවා බැරි කෙනෙක් කොතනද කියලා. බරපතල හැකි සංඥාවක් ඒක. නමුත් ඒතකොට පේන්නේ නිකන් නොහැකි සංඥාවෙන් බලනවා. කොයි කෙනා ඉදිරිපිටද මට සත්‍යමත් වෙන්න බැරි. කොයි කාමයේ ඉදිරිපිටද මට සත්‍යමත් වෙන්න බැරි. කොයි ආහාරයේ ඉදිරිපිටද සත්‍යමත් වෙන්න බැරි කියලා ලෑස්තිලා ගියොත් ඒ කියන්නේ හොඳට ආස්වාද අර ලද ආස්වාද සහිත ලෑස්තිලා ගියොත් ඕනම කාම භෝගී අරමුණක් ළඟට ගියත් හිත බේරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. කොච්චර කිප්පිට කුප්ප වෙන තරහ යන තැනකට ගියත් මේ මට්ටමට ගියොත් බේත් ලයින් වල. ඒකයි කියන්නේ අපාගත වෙන්නේ නැහැ කිය. අපාගාමී අකුසල කර්ම සිද්ධ වෙන්නේ. යෝගාවචර හැතු වෙලාවෙම ඇතුළට නැමෙන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒක අරමුණක නාම රූප වශයෙන් ඒ හැම නාමේසා නාමේ හේතු රූපේසා රූපේට හේතුව කියලා යුගල යුගල වශයෙන් බලන්න පටන් අර ගන්නකොට තද්ද බලම විද්‍යාඥයෙක් පාටපත් වෙනවා. කිසිම දෙයක් ඒ චීන කන්නඩි දාන්න නැතුව අතාරින්නේ අතහැරියත් ඊගාචිත්තක්ෂණේ ආපහු ඒක අරගෙන බලන්න හිතනවා. ආන්නේ විදිහට යෝගාචරය තමන් විශේෂයි, තමන්ගේ දැනුම විශේෂයි, පිරිස විශේෂයි හැම දෙයක් තුළම අලුත් වීමක් මෙතන සිද්ධ වෙනවා. ඒකට ඇති වෙන මේ කාංකා විතරණය උගාක් ඔය සකසංකා දුරු කරන, අසහනෙ දුරු කරන, පරිසර දූෂණය දුරු කරන කිටි මාර්ග හොයන යෝගාචරයක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් අපි නිතරම වටවලල්ලේ යන ගතියක් වෙනවා මේ චපල ගති, වංචක ගති සහ මායාසාටේය ගති නිසා. මෙතෙන් යනකොට ඒ සතමායා ගති Tamanටම තේරෙනවා මේ කවුද රැවටෙන්නේ. රානුමාන සූත්‍රයේ කියන විදිහට අනුන් කෙනෙක් Taman රවට්ටනකොට ඒ මනසයා කොච්චර උසස් කෙනෙක් වුණත් අපිට හීන වෙලානේ තේරෙන්නේ. අනේ මේ වගේ මිනිස්සුත් මේ වගේ මායා කරනවානේ කියලා. ඒකෝට එතන අපි මෙහෙම මායා කළොත් අනුන්ට අනිත් අතට අපි කොච්චර තුච්ච කළ සලකයි. ඒ වගේම සතෙක් නොමරයින්ට පුළුවන්කම තියෙද්දී සෙල්ලක්කාරකම නිසා හෝ මස් ආසාව නිසා හෝ සතෙක් මරන දකින්නට අපි නිකමට කියන එක මස්සද්දෙක් කියලා. බ්ලේච්චෙක් කියලා කියනවානේ. ඒ වගේම තමයි අපිත් ඒ වගේ වලකින්න පුළුවන්කම තියෙද්දී සතෙක් මරනවා නම් හොරකමක් කරනවා නම් කාමීත්‍යචාරයක් කරනවා නම් බොරු කේලම් හිස් වචන මත්පැන් පාන එහෙම නැත්නම් වැරදි රටාවක් කරනවා අපි අනුන් කෙරේ බලන දර්ශනේ ආපිට කැපෙනවා. නිසා යෝගාචර හැම සිද්ධියක්ම වග වෙන ගතියකට එනවා ඒක ලොකු ස්වාමීන් වහන්සේගේ වචනෙන් කෙරුවොත් කිව්වොත් කතාන් කරන්නේ අපි කරන දේ ජය පරාජයෙන් ඇති වැඩක් නෑ ඒක ලෝකයාට ඉතුරු වෙන ආදර්ශය ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා මේක බලලා ශිෂ්‍යයෝ කොහොම හැදෙයිද රත්තු කොහොම කල්පනා කරයි දායකයෝ කොහොම කල්පනා කරයිද කියලා මේ වැඩේ කිරීමෙන් ඉතුරු වෙන ආදර්ශය පිළිබඳ ලොකු වගවීමක් මේක තමයි බයලජ්ජාවේ මේ මේ හිරියොතප්ප දෙකේ ඉහළම මේක කියනවා දේව ධර්ම කියලා මේකට කියනවා ලෝකපාලක ධර්ම කියලා. ඔක කවදාකවත් ඔය ජාත්‍යන්තර සමාගමකින් සමිතියකින් ඇති වෙන දෙයක් නෙවෙයි. ඇතුළතින්ම හේතුඵල ධර්ම දකිනකොට ඉබේම ඔහු තුල සීලය පිළිබඳ වගකීමක් එනවා. සදාචාරාත්මක වගකීම කියලා මේක අද සමාජයේ පාවිච්චි කරනවා. ඒකම සමාජයක් නැති ජීවිතේ තිරිසන් ජීවිතයත් එක්ක වෙනසක් නැහැ කියන එක තේරෙනවා. ප්‍රඥාව කියලා කියන්නේත් ওই නමාකට එකතු කරන විශාල උපාධි නෙවෙයි. ඒ චිත්තක්ෂණය මොකද්ද වෙන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්නේ කොහොමද? ප්‍රසවාසයෙන් ආස්වාසය වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න එකයි කියලා ඒ ඥානෙ එනකොට මේක ඉවර කරන්න පුළුවන් වැඩක් බව. මේකයි බුදුහාමුදුරුවෝ මේ අත්දකින්න පුළුවන් දෙයක් ඇවිල්ලා මේක කරලා බලපන් කියලා කිව්වේ මේකයි කියලා අර ධර්ම ගුණ, සංඝ ගුණ, සංවේග අර පුදුම විදිහට එකලස් වෙන්න ගන්නවා. ආන්නේ එකලස එනකොට තමයි අර ලද ආස්වාදේ. ආස්වාද කියලා කියන්නේ මෙතන ආස්වාදයකට වඩා අස්වසිල්ල අස්වැසිලි එනකොට ඒ පුද්ගලගෙන් නිකුත් වෙන තරංගයක් පවා කාටවත් කවදාකවත් කුපිතකමක් ඇති කරලා දෙන්නේ නැහැ. ඉදිරියට තමයි යන්න බලන්නේ. ඒකෙන් තමයි මේ යෝගාවචරය ඊගාවට තියෙන සම්මසන ඥාන විපස්සනා බලවත් බලවත් කියලා කියන තාම ප්‍රසිද්ධව පිළිගන්න විපස්සනා ඥාන නෙවෙයි සූදානම් කිරීමක් ඇති කරගන්න. ඒකෙන් තමයි ඉස්ලාම යෝගාවචරය මේ අනිත්‍ය මේ දුක මේ අනාත්මය කියලා ඕනම අරමුණක තියෙන ත්‍රිලක්ෂණ ගොරෝසුට යාවට යාන්තම තේරුම් ගන්න පුළුවන් ඥානකට. ඊට ඉස්සෙල්ලා මේ හැම අරමුණක්ම නාම රූප වශයෙන් පච්ච පරිකාවතේ වෙන් කර ගන්න ඕන. අර මාළුවක් යොදන්න ඉස්සෙල්ලා ඔක්කොම ඔක්කොම ලුණු ටික කපලා තියා ගන්න ඕන, මිරිස් ටික අඹරලා තියා ගන්න ඕන, ලුණු ටික හොදලා තියා ගන්න ඕන, ඒවල් ටික කපලා හොදලා තියා ගන්න ඕන. ඊපස්සේ යෙදෙන වෙලාවක් එනවා. අපි එනේ යොදනවායි කියලා තමයි කියන්නේ. අන්න එතෙන්දි තමයි මිනිහාගේ පදම ඒ අත්වාසිය ගන්න. අන්නේ අත්වාසිය ගන්න තැන තමයි ඉස්සලා මේ සම්මසන ඥානදී සිද්ධ වෙන්නේ. මෙතෙන්ට යනකොට ඔක්කොම බඩු ටික සුද්ධ වෙන නිසා ඒ යෝගාවචරය චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් උනායි කියන හැබැයි ඒ වගේම අනතුරක් තියෙනවා මෙතෙන් දෙනකොට රහත් උනායි කියලාත් පටලවා ගන්න වෙලාවල් තියෙනවා මේ තරම්ම ඉස්සල්ලාම අර කෙලස් පරිත්‍ය ජීවිත ඉස්සල්ලාම කාරණා කාරණා වැටෙන්න හදනකොට ඒක අසාධාරණත් නෑ ඒ යෝගාවචරයට වෙන වැඩි හිතනවා මගේ අම්මා අප්පා කාලවත් මෙච්චර වැටහිලා කාලේ දැන් නම් වැඩේ හරි දැන් නම් කෙලින්ම වැඩේ හරිම කියලා හිතන තරමට වගේ පුදුම එක විදිහක හොඳ දෙයක් ඒක. නමුත් ඒක අති මේ ඇස්තමේන්තුකට යනවා. අදි탁ෂේරයකට යන නිසා යෝගාවචරය නිකන් අමුතු වෙන්න බලනවා. ඒක ඉතින් අර පිරිසක ඉන්නකොට නම් අං කපලා කීකරු කරලා නහය විදලා ගන්න වෙනවා. வெளியே හිටියොත් ඉතින් අර අං ආපු කෙනෙක් වගේ දඟලන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක ටික කාලයයි තියෙන්නේ. නමුත් ඒ කාලෙදී ඉතින් උඟක් හාසිය දැනක වැඩ වෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕනේ මේක වැදගත් සම්දිස්ථානයක් වගේම නරකට යොමු වෙන තියෙන අවස්ථාවලුත් වැඩි. ඒ නිසා පුළුවන් තරම් මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක සමෝසේ ගුරුවරු කින්දේ අහගෙන සීල සමාධිය රැකගෙන ගියොත් නොමග යන අඩුයි. ඒ වගේම Tamanටම හදා ගන්න පුළුවන් අර අස්වැසිල්ල දිනු පවුණු වෙනවා. ඉතින් මේ වස් කාලයක් ගත කරන වෙලාවදී මේ සියලු දිනාම කරන වැඩ නිසා තම තමන්ගේ යෝග ජීවිතවල අස්වැසිල ලැබේවා පළවෙනි පළවෙනි වතාවට මේක තේරුම් ගත්තත් අන්න මේක කාරණා මොකක්ද කියලා වටා ගැනීමලත් ඊගාව දවස්වල පාර හරියට තියදී ලන් දෙනෝ යන්න ඇස් නැති යන්දෝ වගේ නෙවෙයි ඇස් ඇති යන්දෝ වගේ යන්න හේක මේ ඉරක් පාරක් බවටපත් වේවා ඒ ලද ප්‍රතිෂ්ඨාව නිසා බුද්ධ ශාසනය ලබන්න තියෙන උතුම්ම ප්‍රතිෂ්ඨාව කියන අඩුම ගානේ පළවෙනි මාර්ග ඥානයේත් එක්වත් යන්න ශක්තිය ධෛර්ය බලය මේ මාර්ගයෙන් ලැබේවා ගියත් අන්න තව තවත් ඉදිරියට යන්නත් ඒ ධර්ම කොටස බහුසුත භාවය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දිනාටම බුද්ධ ශාසනයේ අස්වැසිර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැයක පමණ කාලයක් ගත්තා ධර්ම දේශනාව සඳහා ඒ සඳහා කීයතු කළ යුතු දෙයක් තියෙනවා මම ආරාධනා කරනවා. ඒ වගේම වෙන බාහිර අදාළ ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා නම් ඉඳලාපුරු වැට ගන්න. ඒ සඳහා අපි විනාඩි 5කට කාටද කියනවා මම කරන්නේ කියලා නම් ධර්ම සාකච්ඡාවක් මම ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ දේශනා කරන නාමයේ නාමයෙන් සල්පදිනවා කියන රූපේ රූපේ සත්‍යය කියන මම කාටම හිතුවේ නෑ ඇයිලා තියෙන වැරදිලා. එහෙම එකක් මම කිව්වේ නෑ. ඒ නාමේ නාමයට අදාළ හේතුව තා රූපේ රූපයට අදාළ හේතුව කියන මේක. නාම නිසා නාම පහළ වෙනවා, රූප නිසා රූප පහළ වෙනවා කියන එක. හතරම තේරුම් අරගන්න චතුස්කෝටි ප්‍රශ්නය කියලා කියන්නේ ඔකට සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා චතුස්කෝටි ප්‍රශ්න ගොඩක් වෙලාට අහලා තිනවා. ඒ අහනකොට මේක චතුස්කෝටි අපි විස්තරේ පිළිස්පිට ගන්නවා. රූපයක් පහළ වෙන්න හේතුව නාම රූපමයි. නාමයක් පහළ වෙන්නත් හේතුව නාම රූපමයි. රූපයක් පහළ වෙන්න රූපයක් හේතු වෙන්න පුළුවන් නාමයක් හේතු වෙන්න පුළුවන්. නාමයක් පහළ වෙන්න රූපයක් හේතු වෙන්න පුළුවන් නාමයක් හේතු වෙන්න. ඒ කියන්නේ චතුස්කෝටික රූප නිසා රූප පහළ වෙනවා, රූප නිසා නාම පහළ වෙනවා. නාම නිසා නාම පහළ වෙනවා, නාම නිසා රූප පහළ වෙනවා කියලා නිදර්ශන වශයෙන් කියනවනම් අපි පරිසරයේ උණුසුම වෙනකොට බාහිර ලෝකයේ තේජෝ ධාතුව වැඩි වෙනකොට අභ්‍යන්තර තේජෝ ධාතුව වැඩි වෙනවා. බාහිර රූපයක් නිසා අභ්‍යන්තර රූපයක් ඇතිලා අපිට අපහසුවක් ආයාස කර තත්ත්වයක් ඇති වෙනවා. වෙහෙස. ඉතින් එතකොට අවුව තියෙන තැනකට සක්මන් කරන්න හිතෙන්නේ නැහැ. හේව නැත්නම් නිකම්ම යන්න චේතනා පහළ කරනවා. ඒසාර බාහිර තේජෝ ධාතුව නිසා අභ්‍යන්තර තේජෝ ධාතුව පහළ කරනවා. බාහිර සීතල වෙනකොට අපි රෙදි පොරවගෙන ඇතුළත තේජෝ ධාතුව අඩුවීම වළක්වන්න ප්‍රතික්‍රියා කරනවා. ඒකේ නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වීම කියලා කියන්නේ ඒ දවටින රූපයක් දැකලා ඒකට මානසිකාරයේ යෙදුනොත් මේක මම දකින්න ඕන මේ දෙන්නේ දැකලා මේකට මානසිකාරය යෙදුනා කියලා හිත මේක හුඟක් ප්‍රිය රූපයක් නම් නැවතත් ඒක දැකීමේ චේතනාව පහළ කරනවා. මුලින් දකපු මානසිකාරයේ චේතනාවකට තුඩු වෙලා ඒක ෆොටෝ එකක් ගත්තා නම් හොඳයි ලොකු කරුවා නම් හොඳයි ගෙදර ගෙනිච්චා නම් හොඳයි කියලා. එහෙම නැත්නම් මේක උදේ පාන්දර දැක්කම අය ගමන මේක මම මේක අමංගල්‍ය දර්ශනයක් කියලා අර මානසිකාරය නිසයි ඒ චේතනාව දෙන්නේ මොකද එතන තව රූප ගොඩක් තිබුණා එකක්වත් දැක්කේ නැහැ ඒව අපි මනින්ද යන්නේ නැහැ චේතනා පහළ වෙන්නේ නැහැ මානසිකාරය ගියේ පහළ කරනවා නිසා නාම නිසා නාම පහළ වෙනවා නාම නිසා රූප පහළ වෙන එක තමයි ඇහ කහ නිසා ඇසපිල්ලම් ගහන්න දෙනවා අතෝල්ලන් දෙන නිසා අතෝල් වෙනවා ඒ නාම නිසා රූප නිසා නාමත් පහළ වෙනවා මේ පස්ස ධර්ම ගත්තොත් චක්කුංච පරිච්ඡ රූපේ චුප්පති චක්කු විඥානයි ඇහත් රූපයක් කියන මේ දෙක එකතු වීම නිසා චක්කු විඥානය නම් රූපේම නාමයෙන් පහළ වෙනවා. අර දෙකම රූප ධර්ම නිසා නාම ධර්ම පහළනවා. ඒ චිත්ත වීචයක් ගත්තහම ওই හතරම තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔව් එච්චර මේ හිතන්නේ ඕක මොනවාරි හේතුවක් හේතුවක් තියෙන්න පුළුවන් එක්කෝ ਸਰබලධාරී දෙයියන්ගේ මල්ලට දාන්න. එහෙම නැත්නම් ඕක මොනවාරි අභූත හේතුවක් කියනවා නැත්නම් එකම හේතුව කර්මය කියලා හිතනවා. දැන් මේක පෙන්වනවා පැහැදිලිවම නාම රූප වලින් විස්තර කරන්න බැරි ලෝකයක් නෑ. නාම රූප පරිච්ඡේඥානෙත් ලෝකෙ දෙකට කඩලා පෙන්නනවා නාම රූප වලින්. ඒ හේතුඵල බලනකොට හේතු වල තියෙන නාම රූප, ඵල වල තියෙන නාම රූප නිසා හේතු රූප නාම සහ ඵල රූප නාම කියලා දෙකට කැඩුවට පස්සේ මුළු ලෝකෙම ධර්මතාවයක් විතරයි, මුළු ලෝකෙම පටිච්චසමුප්පාදයක් විතරයි, මුළු ලෝකෙම ධර්මයක් විතරයි. පුද්ගලික ආත්මයක්, සුභයක්, සැපයක් හොඳක් නරකක් තියෙන්නේ ඒ අපි ඔකට වක්කරව පිටින් දාපු නම් වලන් ටික විතරයි. සැරසිලි ටික විතරයි. ඇතුලේ තියෙන්නේ හේතු රූප නාම සහ ඵල රූප නාම විතරයි. ඒකට ඒකේ නිස්සත්ත්‍ය නිජීව අනාත්ම ස්වરૂපයක් තියෙනවා. ඉතින් ඒක දකින්න අපි කැමති නැතිකම තමයි ප්‍රධානම හේතුව. අපිට ඕන කරලා තියෙන්නේ මේක මේ මට මේ දේ උනේ මම නිසා නෙවෙයි මෙයා නිසායි කියොත් නම් තහ ලොකු හයියක් තියෙනවා. රාජ්‍ය සභාවේ ඉන්නවලු දුක් ගන්න රාජ කියලා ඉන්නේ. මොනවා හරි වැරද්දක් වෙච්චාම රජුව ඌට බයිනවා. ඌ ඉන්නේ එච්චරකට විතරයි. මොනවාරි විචාර කවුරුත් එයාගේ ප්‍රිය කෙනෙක් වැරද්දක් කරුවොත් එහෙම ඉතින් බනින්න කරන්න බෑනේ. අන්නන්න අන්නන්න කොනේ ඉන්න බණ්ඩියර දෙකක් අනුකෝ. තිනවලු ඒ මිනිහට වැඩිම ඒ රජුරණ කේන්තියන් ගුටි ගන්න එක විතරයි. ඒ නිසා ඒ ආදුකුලේ මිනිස්සෙක් කොනක වාඩි කරගෙන ඉනවලු උන්න අනුකවන්නර බණ්ඩියර දෙක තුනක් කියලා කියනවලු මොනවාරි රජුරණට කරගන්න බැරි දකින්න මේ මිනිහා කරලා තියෙනවොත් මෙහා ප්‍රියයි. මිනිහට බයින්න බෑනේ අන කොනින්න බංගියට අන්නේ වගේ. ඉතින් ඕක තමයි දවස පුරාම අපි කරන්නේ අපේ තියෙන තකතිරකමට කෙනෙක් කල්ලනවා. ඒක ඉල්ලන්නේ ගිල්ල න්‍යා තමයි මේක කියන්නේ. ඒ නිසා කවදාකවත් අපි මේ මොකද කියන්නේ සෙල්ලක්කාර විදියට බාලදක්ෂයෙක් විදියට සාක්‍ය පුත්‍රයෙක් විදියට අනාත්මය දකින්න බයයි. භාවනා අනාත්මය ඉන්නකොටම නැගිටලා. හිතේ නම් කියනවා අරක වෙනවා මේක වෙනවා. ඉතින් ටික ටික ටික ටික යනකොට අබ්බැහිම එන්නේ. නැත්නම් අපි තර්කනේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ මමයා බේරගෙන මේ අල්ලපු ගෙදර මිනිස්සු හරි කාට හරි අර කොක්ක ඉල්ලන්න හදනවා වැඩි කාර්යයක් කියන එක මම නම් නෑ මම නම් බොහොම හොඳ පිරිසිදු කෙනා කියලා. එහෙම නැත්නම් සමාලාට මම නරකයි කියන හිණමායට වැටිච්චාම ඉක්මනටම යනවා කවදාකවත් මට නම් නිවන් දකින්න බෑ මම ඇති විතරම පෞසුද්ධ වෙනවා. මේ අහලා තියෙන ඔක්කොම තමන්ගේ මනකට දාගන්න. ඔය දෙකෙන්ම වෙන්නේ සත්‍ය දර්ශනය, තක්කණය එනත යථාභූත ඥාන දර්ශනේ විපස්සනාවට අකුලද. නිසා භාවනාදී කල්පනා කරනවා කියලා කියන්නේ එහෙම නැත්නම් මේ හේතු හොයන් හදනවා නිවැරදි විනිශ්චය දෙන්න හදනවා කියලා කියන්නේ තන්නේ කර අර අකුල් හෙලීම ඇහැට ඩියබල් මෙකනවා වල. නිසා ඔය රූප නාම අතර සම්බන්ධතාවය බලනවා නම් ඒ පුද්ගලට මරණකම් මුළු දවස උදේ ඉඳලා හැන්ද වෙනකම් කිසිම වෙලාවක් නැහැ මේ අප්පිච්ච කතාදී කතා වලින් පිට යන වෙලාවක් නෑ. ඥාන කතාවෙම ගත කරන දේවල් තියෙනවා. විශේෂයෙන්ම කියනවා මේ භාවනාවේ සාර්ථක වෙන පරියන්ඛයක් තියෙන වෙලාවක ඒ භාවනා සාර්ථක වෙන දින ගණනක් යනකොට ඒ යෝගාවචරය මුළු ලෝකෙම ධර්මයේ විතරමයි පේන්නේ. බුදුන්මයි පේන්නේ සංඝයාමයි පේන්නේ. හැම දේ තුලින්ම ධර්මයේ මේ ධර්මතා හේතුඵල ධර්මතා පේනවා මිස සත්‍යක් පුද්ගලයෙක් වශයෙන් ගන්නකොට මෙයා ගන්න පැටලයි. ඒකයි අනිත් මිනිස්සු කැමති නැත්තේ ඒ මොකද අනිකුල ඔක්කොමලා ඉන්නේ සත්පුද්ගලාත්ම සත්‍යනේ. ඉතින් මෙහෙම බලනකොට ඒගොල්ලෝ කියන්නේ පැකිලයි. ඒකට අපේ ඇතුළෙමත් තියෙන ප්‍රතික්‍රියාව. ආචාර්ය චානසේ යම් මේ ධර්මයේ දේශනා ටිකක් දුරට කියුණා මේ මම භාවනාව පටන් ගන්න පෙර පංච සමාදන් නිරත්‍යය ආජීවත් වෙන්නේ සමාදන් නිරත්‍යය හිතට හිතා ගන්නවා මේ කාල සීමාව මෙහෙම ගත කරන්න ඕන මේ විදිහට ගෙරෙන්න ඕන කියන අදිෂ්ඨානයෙන් පටන් ගන්නවා. නමුත් වෙලාවකට ආජීවත්වම සීලය සමාදන් වෙලා ඉවරෙන් පස්සේ මම දන්නේ නැහැ මේ මම ආජීවත්වම සීලය සමාදන් කරනවා. ඒතර මම කරන්නේ නැවත සැරයක් මම හිතට දනුවක් වශයෙන් නැවතත් ඒ වැඩේ කළ තිනවා මේ ඊ පෙරදත් ඒක සිද්ධ වුණා. එතකොට මා කියන විදියට මම හිතෙන විදිහේ හිතට ඒ දේ වෙන්නේ නැති වෙනකොට කිසියම් උපක්‍රමයක් දනුවමක් තියෙනවද මේ හිතට හිත හේ කරගන්න. දැන් මම ගුරුවරයෙක් පස්සේ මේක දෙනාට කියපු දේ ඒගොල්ලෝ අහලා යමක් කරගත්තා. නමුත් මට මගේ හිතේ කියන දේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කීකර වෙන්නේ නැහැ. මේකට දනුවක් කියනවා. දඬුවම අහන්නෙත් උනසන්දාල හිතම නේද? එහෙමයි. එච්චරයි. එහෙනම් ඔකට දනුවම කළා වැඩක්. හිත තමයි ඔයාට දනුවක් දීලා තියෙන්නේ මේ හොඳ කරගන්න ඕන කියලා එක පැත්තකට. ඊට පස්සේ හොඳ දේ වෙන්නේ නැති උනට දඬුවම් කරන්න ඕන. දෙකම චින්තාමනේ දෙකක් පමණයි. ඔය චින්තාව මේ කියන්නේ දඬුවම් කරන්න හදන්නේ කවුද? දඬුවම් විඳින්නේ කවුද? එකමනේ. ඔගේ විනිශ්චයකාරත්වයමයි, විත්තිකාරත්වයමයි, චෝදිතයත්වයමයි, ජූරියත්වයමයි. විහිළුවක් හදන තියෙන නිසා ඕක දක්කන ඔය ලොකු දර්ශනයක් ඔය පෙන්නේ මූත් එක්කනේ මේ අපි මේ ගමන යන්නේ මේ ආණ්ඩුවේ දේශපාලනඥයත් එක්ක යන්න හදනවා වගේ. උන්නවත් උන් නැහැ. ඒ නිසා මේ හිත තමයි මේ සුද්ධවන්තයා වෙන්න අහන්නේ. මේ ඌමයි එකට ළමෝ කපන්නේ. ඒ නිසා අපි ආයේ හිතන මේ පොහොර දෙන්න හදනවා කියන තක తీරු අපි දෙයක් හදන්න. ඒ නිසා හිතා ගන්න ඕනේ මෙයාගේ වැඩ කැල දැන් පේනවා අපට. මෙයාම වෙලාවක සුද්ධවන්තයෙක් කියනවා අයියෝ අට මදි 10ක් ගත්තා නම් හොඳයි කියනවා. එසේ ඇඟට මේ අලකොලලන්ද හැඳි ගියා වගේ අට 10 ඔක්කොම කඩලා යන වෙලාවකුත් එනවා. ඊට පස්සේ කියනවා මේකට දඬුවම් කරන්න. කවුද මේ දඬුවම් ඉන්නේ? අර කඩපු එකම. ඉතින් ඕක හැදෙయ్య. සැකයන් තෝ ඔන්න ඔහොම මේකේතර කොන්දක් නෑ, ද්‍රෝයක් නෑ, තනක් නෑ. උඹ ඒ වෙලාවට වෙස් මාරු කරන්නේ උඹත් එක්ක මට ගන්න දිරුවක් නෑ කියලා උඹ හැදෙන්නේ උඹ හැදියා. උඹ විදපා. උඹ සනීප වෙන්නේ සනීපයක්. මම බලන්නේ මේ හිත වැඩ කරන හැටි මෙහෙමයි. කියන්නේ මේ වෙනි මායාකාරයක එක බිස්නස් පාර්ට්නර්ෂිප් එකක් කරන්න බෑ. නඩු අඩුවාට මෙයා මායාකාරී බව දන්නවනම් ඊට පස්සේ මෙයා නටනකොට පොඩ්ඩක් නටන ගන්න බලන් ඉන්නවා. මොකද මොහි නටනකොට වගේ ඉස්සරහ පැත්තේ විතරයි ආවෙන්නන්නේ අපිට. ඒක දරුවෙක් වදපු ගෑණියෙක් වගේ බොහොම ලස්සනට නටලා පෙන්නනවා. ඊට පස්සේ බලමු කුඩු බණුවන් ගහලා තුවාලෙ දෙතියි. ඒක තමන් ගේන්න තමන් රවට්ටා ගැනීමක් වගේ එකක් නෑ රවට්ටා ගැනීමක් නෙමෙයි මේ අපි කරන්න හදන්නේ ලෙඩේ අඳුන ගන්න හදනවා අපි මේ උත්තරය මොකද අඳුනගන්නේ තියෙන්නේ තාම දන්නවා තාම අඳුනගත්තම ප්‍රශ්න නැගින්නේ නෑ කායි පිටින් අහන්න දෙයක් නෑ නේ අඳුනගත්තා නම් අඳුනගත්ත නැති නිසා හිතනවා මේකට උපක්‍රමයක් ඇති අර මිනිස්සු දෙන ලනවා මේ ඌ ඒ ලනු ඒ උපක්‍රමයට අර දෙල්ලමයි කරන්නේ ඉතල හොරපේ ගන්න කරන්නේ ඒකේ දෙයක් නෑ ඒක අර බිව්වට පස්සේ මම උපදෙස් දීලා වැඩක් තියෙනවා මේ ආරක්කු කියලා කියන්නේ මොලේ නරක් වෙනවා සරි විනාශ වෙනවා කියලා ඕම මචං ඒකම ඇත්තම මචං ඒක නෑ ඇත්තම උඹට උඹට තේරෙනවා කියලා හැබැයි ඌ බීලා පහුවෙන්ද ගියාට පස්සේ කියනවා අපි කතා කරන නම්බුණාදී බත බත ගන්න ආයෙත් රසි බීවට පස්සේ හැමදාම උපදෙස් දීලා වැඩ ඒ නිසා හිත ඉන්නේ ජීවත් මිනිසෙක් වගේ ඒ මනසට බොණ්ඩ ඉස්සලා උපදෙස් දෙන්න බොණ්ඩ උපදෙස් ඉල දෙනවනම් සීලක පිළිලා සමාධියක ඔය වගේ කල්පනා කරන්න ඕනේ බීමත්කමේ කල්පනාවක් ඕනේ ඔය කල්පනාම ඩෝප් එකක්. ඕකෝනේ කල්පනා පැත්තට අරමුණේ තියන. තොක්ක වදින හැටි තේරෙනවද? ඒක මේ දිහා බලාගෙන ඉන්න කාරණේ. ඕක අරමුණු කරන්නේ. ඕක අරමුණු කරන්නේ ඕකට මේ උත්තර දෙන්න පුළුවන් ධම්මජීව හාමුදුරුවෝ කරි බුදුහාමුදුරුවෝ කෙනෙක්වත් නැහැ. හැබැයි මම සංසාරේ මෙතෙක් මේ විදිහට ඕක දැක්කේ නැහැ. ඒක හරිනේ. ඒක වැරද්දක් වෙනවා නම් දැන් තේරෙනවා. නෑ වැරද්දක් නෙවෙයි. ඕක වැරද්දක් කියලා ගත්තොත් මහත්ය වැරද්දක්. මේ හිත දඬුවම් කරන්න හදනවා කියන්නේම උච්ච මේ මේ කත්තකිල මත අභියෝගය. හිත දඬුවම් කරන්න තියනවනේ. හිතක් කියලා දෙයක් හෝ ආත්මයක් තියෙනවනේ. ඉතින් ඒක විශ්ින් හදාගත්ත එකක් මම කරන්න හදන්නේ හොරාගෙන්මයි පේන හැල්ල. අපිට දැන් තේරෙනවා වැටේ අන්තරේ. ඕක හොඳත් නෑ නරකත් නෑ. දඬුවම් කරන්නත් එපා, ස්තුති කරන්නත් එපා. ඔය දැක්මල තමයි ඔය අභිසම දැක්මල තමයි විපස්සනා කියන්නේ. වින කෙනෙක් දකින්න දැන් මහත්තයා කියනවා මම දකින්නේ මට බැන්න හැකිනේ මහත්තයා ඕන තරම් කියලා. හැබැයි මහත්තයාට පුළුවන් නම් අනේ මේ කාටද මේ ඉනිමම් බඳින්නේ. පණිය රිලවුණනේ. එහෙම නැතත් අනේ ගන්න. ඒ වගේ අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පෝෂණය කරන්න වෙන්නේ මේ කුප්ප නොකෑමන 10 වඳුර පට්ට වඳුර හිතටනේ. ඕක හැදෙයිද? හොඳම දේ කරන්න දෙන්නේ මෙයා මෙහෙම කෙනෙක් කියලා දැනගෙන කියන්නවත් එපා. හරි උඹට ඕනේ වමට යන්නේ ඵලයන්. දකුණට යන්නේ දකුණට බලයන් කියලා යන්න හදනකොට ඌට තේරෙනවා හොරෙක් හොරගම් කරනවා දැන් CID එක දාලා තියෙන්නේ කියලා උටත් දන්නවනේ. ආයෙ හොරගම් නැතත්. සිවිල් ඇඳුම් අඳින්න ඕනේ කියලා. පොලිස් ඇඳුම් අඳින්න ඕනේ. ඇඳපු ගමන් ආරයට ලාභයක් හිතෙනවා. ඌට දැනගන්න නිකන් මේ 20ක් හැසිරෙනවා මේ වගේ. මෙයා CID e කාර්යයෙන් දන්නේ නැහැ කියලා හිතුනොත් ඌ රාපලාතක ඉන්නේ. ඒකම හිතට කියන්නේ මේ බුදුම පිහිටලා තියෙන මේ අහිතේ. ධර්මයේ පිළිසලා තියෙන සංඝයා පිටුම් බොන්න හදපන්. ඔබ පව කරපන්, ඔබ පාර ගන්න. පින් කරපන්. උඹට බෙහෙත් දෙන්න යන්නේ නැහැ. ඔබ සනීපුණාට කමකුත් නැහැ කියලා හොඳට හිත තරහකුත් නෑ හැබැයි කියන්නේ. ඒ මට වලකයි ඒක කියනකොට අපි නිල්ලම ගිය වෙලාවේදී මේ මෙයා ඇවිල්ලා හිටියා. ජක්කොම්පි. ඒ දවස දවසක රිට්‍රීට් එකක් මම සැදී. දැන්ට ජාත්‍යන්තරවට මම හරියම සල්මනසි අපිත් එක්ක ගිය එකනේ කිව්වා මමත් ගෙදරින් ගද බහන කරනවා තවුලක් අංකනේ මට යම් වෙලාවක මේ මේ අසත්‍යමත් වුණොත් මම දඬුමක් වශයෙන් පැයක් භාවනා කරනවා කියලා. අර මත ඉන්නාලා කියනවා භාවනා දඬුමක් කරගන්නවා බුද්ධඝම කාර්යද කියලා. භාවනා කියන්නේ එහෙම දඬුවමක් නෙවෙයි සැපක්. ඉතින් මටත් අර ප්‍රශ්නේ අහනකොටම තේරෙනවා මෙතන ව්‍යාකරණ වැරදි කියලා. මම මේ පැයක් භාවනා කරන්නේ ඊයේ වෙච්ච දඬුවමකට. භාවනා කියලා කියන්නේ පෙර පින, දනුත් පිනක්, දනුවක් නෙමෙයි. නිසා කවුරු හරි කියන්න ඕන මේ වරෙන් හිටගනින් කියලා. ඒක නොකල යුත්තක්. නමුත් Tamanne තේරෙන්න ඕනේ මේක තමයි කරන්න කියන්නේ. ඒ නිසා සතිය පිහිටුණා කියන්නේ අප්‍රමාද වෙනවා කියලා කියන්නේ කුරු දෙට දිලා නැගහිල්ලක්වත්. මේ වැරද්දට විසව කසා දැමීමක්වත් නෙමෙයි. හිතේ කියන මේ නොසන්ඩාල ගතිය දකින්නකොට සතුට හිතක් ඇති කරගන්න. හම්බ දැන් එලි පිටනේ නටන්නේ. දැන් මෙතෙක් කල නැටුවා. හැබැයි මේ පණිරිල වුණ උත්තර බඳින්න හොඳ කතාවක් තියෙනවා මට පස්සේ මතකයි හොරා ගැම්මෙන් පේන හන් යන්න එපා. ඕකටනේ අපි මේ මෙතෙක් කල් පහඳින්නේ. මේ හිත කියන දේනේ අනික් කටිය තරහා කරගෙන හතුරු ඇති කරගෙන මේ මගේ හිචිත්ත මේ අදහස ක්‍රියාත්මක කරන හැදෙන ඌ විතර අධ්‍යය නොයුතු චපල කට්ට වෙට්ට විත්තල වෙන මොකක්ද කියන්නේ. ඔය සියල්ල පහුදාස ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා වෙන්නේ ත්‍යාග නැති බව කිව්වා. නෑ ඒ ත්‍යාග නැ සංයුක්තය. මොකක් වුණත් ඒ දේ දැක්කනම් මේ වගේ සමිතියක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන් තාත්තරපත් වුණා නම් බුදුන් වැඩ කරනවා. ධර්මයේ වැඩ කරනවා. එච්චරයි. ඉන් එහාට උත්තරයක් නෑ ඔකට. උත්තරේ වෙනවා නම් ඒ කියන්නේ තාම මහත්ය ආත්මයක් වවන්න හදනවා. ඔක දකින්නකම සතා කපල එලිපිට පෙන්නන එකම අතරමං හන්දියේ තියලා පෙන්නුරෙන් පෙන්නා සතෙක් ඉතුරු වෙන්නේ නෑ උතන. කැපුවට පස්සේ මස් විතරයි ඉතුරු වෙන්නේ. ආයෙ ඔය හිතට ඔය සෙල්ලම් කරන්න බෑ. කරනවා ලැජ්ජාවට අර කැගෙන. ලැජ්ජ නැතිකමට කරනවා. මගට යනකොට අපිට තේනවා හරි. උඹනේ මේ නටන්නේ. ආ හොඳයි නටපන්. එතකොටම දිය වෙනවා. ඒක හැබැයි ඔය විපස්සනා නෙවෙයි සම්පජාඤ්ඤාවක්. සත්‍යමත්තාවක් නෙවෙයි ඔය. සම්පජාඤ්ඤ මට්ටමක් ඥානෙ වැඩ කරනවා වෙනම දෘෂ්ටි කෝණයකින්. ඒක හරි අමාරු වචන දාන. හැබැයි ඒක ස්වයංක්‍රීය වෙනවා. ඉබේම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකට දැනගන්න බෙහෙත් කරන්න යන්න එපා. උත්තර අහන්න යන්නත් එපා. මේ ප්‍රශ්නේ දකින්න ක්‍රම. හිත හිතේ වැඩ පිළිවෙලක් බව දකින්න ක්‍රමමයි උත්තරේ. ඒකට ඒක හිතක් නෙවෙයි නොවෙන්නේත් නෙවෙයි. මේ දර්ශනය මේ දැක්ම හිත නෙවෙයිනේ. මොකද හිතේ ග්‍රේන් එකට විරුද්ධව නෙවෙයි. හැබැයි නොහිතනවත් නෙවෙයි. හිතෙන් වෙන දෙයක්වත් නෙවෙයි. ඉතින් ඕක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ වචන දාන්න බෑ. මොකද්ද වෙනවා? අවසන් පොල්ලා බේරලා ගෙන් කරලා දෙන විතර විතරයි. තෝරලා බේරුවාට එයා ඒ අතරමැදි එයාගේ යපුමට කොක්ක ගන්නවා. හැම වෙලාවෙම Tamange යපුම පවත්තන්න සුද්ධවන්තයෙක් හරි විදියට කමන්නේ ඡන්දේ හරි කමන්නේ යපුම පවත්තනවා එයා. අර නූලේ මානකොට උඩින් යන කොක්ක නෙවෙයි යටින් බොබින් එකකින් එන නූල වගේ. එනේන එකට දානවා. අපිට පේන්නේ ඉදිකට්ටෙන් ගහගෙන යන එක ඉතින්. බුතියන එක අපිට පේන්නේ නිසා අපිට කියන්නේ හුඩ ඕනෙත් නෑ යට ඕනෙත් නෑ මැහිමක් යනවනේ. ඒ පුටුව දානවනේ. යන්නකෝ. දිග දිගට මහන්නකෝ. එතකොට අහු වෙනවා යටි නූල ඉවර වෙන වෙලාවක් එනවා. මම එදාට තේරෙනවා උඩින් මරුවට දැන් රෙද්ද වදින්නේ. බොබින් එක ඉවර වෙලා. ආයෙ නූල් ගන්න යනවා. එච්ච එතකොට ඉවරයි. ඕක ඉවරයි. ওই බොබින් එකේ නූල් පොඩ්ඩක් තියෙන්නේ. ඉස්සරකට ගාගෙන තියෙනවා මම හිතන වෙන ප්‍රශ්න නැහැ කියලා. අපි නිසා පේන්න පේන්න කාටත් පින් කමිනීමට ඥාතීන්ට පින් කමිනීමට සහ අපේ පරමාර්ථ සීපත් කර ගැනීමට පෙළඹෙන කාර්යතා. එත්තාවතාතම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ අනුද්දන්තු සබ්බ සම්පatti සිද්ධියා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසන ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා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 සතං සමාදමෝ හෝතු ධාරුනිපාන පච්චිය විනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ධාරුනිපාන පච්චිය විනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ධාරුනිපාන පච්චිය සෝදාසන්දානි පශුපත්තිතා ඕකාසනාරතිය කතන්තම්ම නිත්‍යං කමති දෙකේ බඳ හතේ පිටියක් වෙනකොට මේ කල්පනා කතා කරලා කීවොත් හතේ පිටියක් මේ අර රැස්කිලි වල ආනන්දේ ඇවිල්ලා බලලා කිව්වා